තිතේ ආනෙන් ජප්පත්තේ දිබ්බසෝත ධාතු යා චිත්තං අබිනීහරති චිත්තං අබිනින්නාමේති තී ගරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ ශාසනයක අපි සාක්ෂාත් කළ යුතු ධර්ම 6ක ලයිස්තුවක් ඉදිරියේ තියාගෙන එකින් එක ගෙවම් කරමින් ඉදිරියට යන අවස්ථාව. අපි පසුගිය දවස් දෙකේ ඒ irdivid ඥාන නැත්තම් irdivid පිළිබඳව භාවනා කරන යෝගාවචරයක් වශයෙන් දත යුතු කොටස් ඒ වගේම ශාසනයක irdivid ඥානය කියන්නේ මොකද්ද කියන කොටස් ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරා ඒ අනුව කෙනෙකුට මේ ලෞකික ඥාන එහෙම නැත්නම් මේ ලෞකික අභිඥා මේ භාවනා ගමනේදී ඵලයක් විදියට සමාට අතුරු ඵලයක් විදියට ලැබෙන්න පුළුවන්. ඒක ලෞකික අභිඥා කියන වචනේම පේනවා. ඒක මේ ශාසනයේ ඉතාමත්ම වැදගත් අත්‍යන්ත වූ අවසාන ඵලෙ නෙමෙයි. නමුත් මගදී ලැබෙන අතුරු ඵලයක්. එහෙම නැත්නම් කෙනෙකුට දෙයක් දිහා බලනකොට ඒකේ විවිධ සටහන් සහ ආකාර වශයෙන් වෙනස් වෙලා දකින්න ගතිය ඊට පස්සේ මේ විවිධ සටහන් සහ ආකාර වශයෙන් විචිදී ඔක්කොම හුදු අනිත්‍ය දුක් අනාත්ම බව විපස්සනා පැත්ත. ඉතින් මේකට නෙමෙයි උඟ දෙනෙක් තිබ්බ චක්කු මේ ඉද්දිවිද ඥාන කියලා කියන්නේ උඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අර බහුරූපේක්ෂයකට මල් පෙත්තක් දාපුවාම බහුරූපේක්ෂ විවිධාකාර හැඩතලමවල දෙනවා. අරකේ ඡායා ප්‍රතිබිම්බ පිළිබිඹුව. ඉතින් ඒ වගේ එකක් තමයි සාමාන්‍යයෙන් අටුවාචාරින් වංශලා පෙන්වන්න හදන විසුද්ධි මාර්ගයේ. ඒ වගේම ගොඩක් ඉඳලා එක්කෙනෙක් බාටපත් වෙනවා. ඒ වගේම කඳු හරහා තාප්ප බැම්මි හරහා යන්න පුළුවන් ගතිය, ජලයෙහි වතුරේ වගේ ඇවිදින්න පුළුවන් ගතිය, වාතයෙහි කුරුල්ලෙක් පක්ෂියෙක් වගේ යන්න පුළුවන් ගතිය මේකේ පෙන්ලා තියෙනවා. ඉතින් ඒක නිසා උඟාක ආධ්‍යාත්මික හැඟීම් ඇති ඇත්තෝ ඒව අපේක්ෂාවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඒව තමයි අපිට ඔය රැයට හීනේදී පේන්නේ. ඒ හීනේදී අපේ අර හැඟුම් උදාහරිනවා. එතකොට අපිට මේවා පේනවා. නමුත් භාවනා කරන යෝගාවචරයෙකුට නැත්නම් විපස්සනා කරන කෙනෙකුට මේක ඇත්තටම උපක්ලේශයක් විතරයි. අපිට යම් වෙලාවක ඒ යෝගාවචරයට බුදුහාමුදුරන්ගේ වචනකින් කියනවා නම් නිදර්ශනයක් ගන්න සක්මන් කර කර ඉන්නකොට අපේ දල මූලික අදහස් වශයෙන් අපි දන්නවා සක්මන් කරන සක්මන් ගිරියවේ තමයි හිත තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සවිස්තර වශයෙන් බලනනම් අපි වම තියෙනවා දකුණ තියෙනවා කියන එකේ හිත තියලා. ඒතර මොකක්ද Tamanට වැටහින්නේ කියන එක ප්‍රත්‍යක්ෂණය කරනවා. මේකත් ප්‍රතිවේක්ෂා කිරීමක් තමයි. සාක්ෂාත් කරන්නේ තමයි. නමුත් එතකොට අපිට රූපයක් පේනවයි කියලා හිතමු. එතකොට ඒක අර සක්මන් කරන ගමනට බාධායි. එතකොට මේ රූපයේ විවිධ හැඩතල පේනවා. එහෙම නැත්නම් විවිධ සටහන් පේනවා. විවිධ ආකාර පේනවා නම් බාධාව ටිකක් හැර වැඩි. බුදුහාමුදුර සඳහන් කරනවා චක්කුණා රූපන් දිස්වා නේව නිමිත්තක් ගායියෝති නානුභයං ජනක් ගායියෝති. යත්තු ආදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka kusala dhamma තත්ත සංවරාය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රිය. චක්කුන්ද්‍රිය සංවරං ආපජ්ජති. අපි සක්මන් කර කර යනකොට අපිට ලස්සන සටහනක් පේන. වර්ණ సంతානයක්. වර්ණිකින් සහ සටහන කිය යුත්තේ දෙයක්. ඉතින් අපි ඒක දැකනකොටම අපි තේරුම් ගත්තොත් මම මේ සිල් අරගෙන නිසන්වට ඇවිල්ලා මේ සක්මන්ට කොට උනේ මේ සටහන් වර්ණ බලන්න නෙමෙයි මේ වම දකුණ බලන්නයි. ඒ නිසා මේ සටහනක් වර්ණයක් දකින්න හැම වෙලාවෙම හිත පිට යෑම නිසා නූපන්න කුසල රාශියක් උපදින්න දුර යනවා. ඒ නිසා මම මේ දකපු සටහනේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගත්තොත් අංග ප්‍රත්‍යංග බලන්න ගත්තොත් කෙලස් බහුල වෙනවා වැඩි වෙනවා. ඒක නිසා න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති දකින්න දේ නිමිති කරන්න එපා. ඒක පිටිපස්සේ එලවන්න එපා. න ව්‍යංජනක් ගායෝති ඒකේ අංගපසංග බලන්න එපා. බලන්න බලන්න වෙන්නේ අර පිට ගියේ හිත හිතට තටු වෙනවා. පියාසරන්න බලනවා. ඒ නිසා අපි වහාම ආරසා කරගත්තොත් මේ හිත තියෙන දැන් ඇහි කියලා අපි නැවත পায়ට ගන්නෙ කොහොමද? මේ පාරෙන් පිට පැනපු වාහනයක් පාරෙන් පෙරලෙන්න ඉස්සලා නැවත පාට ගන්නවා වගේ අපි ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවල් වල පේන්නේ භාවනා කරගෙන ඉනකොට හිතට යම් යම් රූප පේනවනම් නැත්නම් තක්මන් භාවනා වගේ ඇත් දෙක අරගෙන කරනකොට විවිධාකාර රූප සටහන් අපි කියනවා සටහන් සහ ආකාර කියලා වැඩි වෙන්න වැඩි වෙන්න තක්මනේ හිත පිට යන. ඉතින් ඒ වගේ මේ භාවනා ආරමුණට ඒක හිරියරයක් බාධකයක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒ මොකද මේවා ලෞකික ඥාන. මේවා ලෞකික අභිඥා. නමුත් භාවනා කරන අයට විතරයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා කවුරුත් වගේ අගය කරනවා. සාක්ෂාත් කළ යුතු ධර්මයක් විදිහට සාරිපුත්ත මහ ස්වාමීන් සඳහන් කරනවා. සඳහන් කරාට මේක ලැබුණොත් ධර්මයෙන් ඥානයෙන් පෞරුෂත්වයෙන් සීලයෙන් සතියෙන් සමාධියෙන් නැති කෙනෙකුට ඒක ඒ කෙනාගේ හානිය පිළිස හිටිනවා. ඒක තමයි දේවදත්තට උනේ. දේවදත්තට මේවා ලැබුණා. ලැබුණාට පස්සේ බුදු මරලා බුදු වෙන්න හිතුවා. මේ ලෞකික ඥාන ලැබුණාට පස්සේ මට ඕන දෙයක් කරන්න පුළුවන්. අජාසත් රජුරවණ්ඩ වැස්සමවලා පෙන්නවා. අකුණු ගහනමවලා පෙන්නවා. පෙන්වුවාට පස්සේ අජාසත් රජුරෝ හිතුවේ මෙයාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අජාසත් රජුරෝ ඒත්තු ගැන්නුව කොහොම හරි ඔයා රජු තාත්තමල්ල රජ වෙන්න මම බුදුමල්ල බුදු වෙන්නම් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ ගහපු ගැට එහෙම නැත්නම් දුනු වායෝ දෝපු හැටි හස්ති රාජේක දෝරු හැටි බැරිම දන තමන්ම ගිහලා ගලප්පෙරපු හැටි ඔක්කොටම හේතු වෙලා තියෙන්නේ මේ ලැබවපු ලෞකික ඥාන. ඒ නිසා තරම් නොවන කෙනෙකුට ඒක ලැබුණොත් වඳුරට දැලිපිය හම්බුනා වගේ. නමුත් භාවනා කරනකොට මේව ලැබෙනවා. ඒ ලැබෙන ක්‍රමේ තමයි ඕනෑම දෙයක් එක දිගට ගත්ත අරමුණ දිහා බලනකොට ඒ අරමුණේ කාලානුරූපව අරමුණේ විවිධ සටහන් ආකාර පේන්න පටන් අර ගන්නවා විපරිණාමයටපත් වෙනවා. අන්නේ විපරිණාමයේ දැක්කොත් නම් එයාට ඒක අනිච්චානුභාවනාවක් අනිච්චානුපස්සනාවක් වෙනවා. එහෙම නැතුව මේක ඉන්ද්‍රජාලයක් මේක 이르දිවිද ඥානයක් කියලා පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම තණ්හාව හිතේ යට තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මානෙ හිතේ යට තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දෘෂ්ටිය හිතේ යට තියෙන්න ඕනේ. ඒක නිසා මේ ලැබෙන ඉර්ධිවිද ඥාන වෙනයි ඉල්ලලා ගන්න irdiviද ඥාන නැත්තම් මට ලැබුණා කියලා හිතා ගන්න එක වෙනයි. ඉතින් ඒ නිසා ඒකෙදී ප්‍රවේශමෙන් ඕන කෙනෙක් කටයුතු කරන්න. එහෙනම් කවුරු හරි ඇවිල්ලා කියනවා නම් මට මේ මේ irdiviද ඥාන තියෙනවා මේ මේ දේවල් කරලා පෙන්වන්න පුළුවන් කියලා. ඉතින් ඒ පුද්ගලයා વિશે බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක කොච්චර සංවේදීද එහෙම නැත්නම් කොච්චර සෙනග අමාරු වැටෙනවද කියලා බලන්න පුළුවන් ඔය සූරංගම සූත්‍රයේ බෞද්ධ මහායාන සූත්‍රයක් මම තේරවාද සූත්‍රයක් නෙවෙයි. ඒකේ සංඥාව නිසා මිනිස්සු දස පොලක අහුවෙන හැටි ලියලා තියෙනවා. සංඥා විපල්ලාස නිසා. ඒක දිහා බලනකොට පේනවාද භාවනා ලෝකේ අපිට ඇහෙන කතා. පුදුමාකාර ඉන්ද්‍රජාලිකෝ ඉන්නවා පුදුමාකාර රහත් වෙච්චා ඉන්නවා පුදුමාකාර ධ්‍යාන ලැබුවා ඉන්නවා පුදුමාකාර කතන්දර කතා කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ මේවා කන අමනයන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මෙවුව කන අමනයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ශාසනයේ ලෞකික ඥාන පිටිපස්ස යන කෙනා කවුරු සායම්බරුවක් කිව්වත් කනවනේ. ඉසාල පිටසක් ඉන්නවා ඒකට. ඉතින් ඒක නිසා විපස්සනා කරනකොට ඒ අභිඥා ප්‍රතික්ෂේප කරන්නේ යනකොට පාරේ හම්බු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකට අපි මෙච්චර මේ මහන්සිලා සිල් අරගෙන භාවනා කරන්නේ. ඒක ලැබුණට ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක බුද්ධ ආදී උත්තරමනාසලා අනුමතයි. නමුත් එව්වට ඊටපස්සේ එලවන්න පටන් අරගත්තොත් ඒක ශාරිපුත්තු සාංශික වචනෙන් කියනවා බුදුහාමරණ කරන නිග්‍රහයක් වෙනවා. අපේ ශාසනයත් මේ ලෞකික අභිඥාව වලට පාව දෙන්න හදනවා. එහෙනම් තමන් මෙච්චර මේක අප කරලා කරන එකත් පාව දෙන්න හදනවා. ඒක නිසා විපස්සනා පැත්තෙන් බලනකොට නම් මේකට මේ වගේ තර්කණයක් කරන්න පුළුවන් තාර්කික කරුණු බෙන්නන්න පුළුවන්. නමුත් සමත පැත්තෙන් බලන හුඟ දෙනෙක් මේ විදිහට අභිඥා පිළිබඳ විචනාත්මකව කතා කරන්නේ. ඒ පාර දිගේ අදාපි කතා කරන්න හදන්නේ සෝ ඒවං සමාහිතේ චitte මේ විදිහට සමාහිත වූ හිතකින් පරිසුද්ධේ පරියෝදාතේ අනංගතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුද භූතේ කම්මනියේ තිතේ ආනන්දපත්තේ දිබ්බ සෝත ධාතුයා චිත්තං අබිනිහරති අබිනින්නාමේති දිබ්බ සෝත ඒකෙදි දිව කන කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා අතික්කන්තෙන් මානුසකේන උබෝ සද්දේ සුනාති දිබ්බේනච manussෙන්ච. manuss කන ඉක්මවලා ගිහිල්ලා manussයෝ දෙවියෝ කතා කරන දේවල් ඈතක ඉඳලා වුණත් අහන්න පුළුවන් මේ දිව කන දිබ්බ සෝත ඥානෙ ලැබෙනවා කිය. ඉතින් මේ දිබ්බ සෝත ඥානෙ පිළිබඳවත් මේ ඒකට අදාළ මූලික සුදුසුකම් නැති කෙනෙකුට ලැබෙන්නේ සමත කෙරුවත් විපස්සනා කෙරුවත් විපස් සමත වශයෙන් ලැබෙනකොට නම් ඒ කෙනාට ඈත තියෙන සද්දයක් එහෙම නැත්නම් ශබ්ද ගොඩක් අතර මැද හරියටම එකට යොමු කරලා බලන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් තිරිසනුන්ගේ ශබ්ද යක්ෂයින්ගේ ශබ්ද එහෙම නැත්නම් දෙවියන්ගේ ශබ්ද මිනිස්සුන්ගේ සද්ද අහන්න පුළුවන් කියන එක තමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය මම රස්සාව කරන කාලේ මේ ඒ සුද්ධ ගාව තිබුණා රේඩියෝ එකක්. ඒ රේඩියෝ එක හොඳට ටියුන් කරගෙන ගියාම ඉස්සරහ ට්‍රැෆික් පොලිස් ඉන්නවද කියලා රේඩියෝ එකේ සිග්නල් අහුවෙනවා. ට්‍රැෆික් කාර්ය ළඟ තියෙන ගැජට් එකේ කුයි කුයි කු ගන්න පටනකොට මෙයා එතකොට වේගය අඩු කර ගන්න දන්නවා. ඉතින් දිබ්බ චක්කු දිබ්බ තෝත නෙවෙයි. මැෂින් එක. ඉතින් ආ කියලා දෙනවා මේ රේඩියෝ කමන්ට දීලා කිව්වා මෙන්න මෙතෙන්ට ටියුන් කරගෙන ගියොත් ඈත ඉඳලා ට්‍රැෆික් වැඩ කරනවා අල්ලන්න පුළුවන්. දැන්ටත් කරතයි. දැන්ටත් ගොඩාක් සංවේදීව යනවනම් ට්‍රැෆික් පොලිස් වැඩ කරන ෆ්‍රීකවන්සි එක Tamange උපකරණයට දාගත්තා නම් ඒ ට්‍රැෆික් පොලිස් වැඩ කරන එක අල්ලතයි. ඒ වගේම අපි දන්නවා වවුලා හැන්දෑවට පියාසරන්නේ ඇස් වලින් බල්ලා නෙවෙයි. එයා රේඩාර් සිස්ටම් එකට යන්නේ යාම නිකුත් කරන තරංග වගේක් තියෙන සද්ද තරංග જાතියක්. ඒක නැවත ඇහෙනකොට ඒ තියෙන ත්‍රිමාන රූපේ අපිට පේන විදිහට දැනෙන විදිහට උට තේරෙනවා. ඉතින් ඒක නිසා ඒ බවුලට ඇහෙන කන තමයි ওই එයාපෝට් එකේ රේඩාර් සිස්ටම් එකේ හදලා තියෙන්නේ. ඒ වගේ ගොඩාක් දියුණු කරනවා මේ දිබ්බ සෝත ඥානීය පිළිබඳව අද කොච්චර උනන්දුද කියනවනම් අද ඒ සඳහා ගොඩාක් පරිශන කරනවා යුද අභ්‍යාසවලදී ඔත්තු බලන්න වෙන කෙනෙකුව වෙන මේ කඳවුරක සිදුවෙන දේවල් අසා ගැනීම සඳහා මේක මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කරන වැඩපිළිවෙල කිසිසේත්ම සීලයක පිළිලා සමාධියක පිළිලා ප්‍රඥාවක ඉඳලා කරන එකක් නෙවෙයි. හැබැයි කෝටි ගණන් වියදම් කරනවා. මේ ක්‍රමේ ලංකාව ආදී රටවල් වල තියෙනවා. ඈත තියෙන දේවල් පිරිසුදු මනසකින් අහන්න පුළුවන් කියලා අද ඇමරිකාවේ නිෂ්පාදනය කරන හැම චිත්‍රපටයකම ආන් මේ වගේ දේවල් වලට ලියපු ප්‍රබන්ධ කතා වලින් හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දිබ්බ සෝත ඥාන වගේ පිළිබඳව හොයන්න පටන් ගන්න කටයුතු කරන පටන් අරගත්තොත් හැමදාම ඒක නෛර්යානික වෙයි නිවනට යොමු වෙයි සීල සමාධි ප්‍රඥා ක්‍රමයට මේයි කියලා හිතන්න අමාරුයි. ඒ මොකද මේක ලෞකික අභිඥා ඥානයක් නිසා. නමුත් මේකෙදි විපස්සනා පැත්තෙන් හිතන්න පුළුවන් නැත්නම් ගැටි ලියන්න පුළුවන් එක ක්‍රමයකට. ඒ තමයි මේ සූතමය ඥානය කියන එක මේ කනට ඇහෙනවයි කියන එක අපේ විපස්සනා පැත්තට දරුවචනanse දීලා තියෙන බණ කොටස් විස්තර කරලා බලනකොට වචී සංඛාර වශයෙන් තමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. වචී සංඛාර කියලා කියන්නේ වචනයක් දොඩන්න ඉස්සෙල්ලා වචනයක් එලි දක්වන්න ඉස්සෙල්ලා බිඳෙන්න ඉස්සෙල්ලා මනසේ සූදානමක් තියෙනවා. සංස්කාර වශයෙන් පහළ වෙලා තමයි ඒක වචනයක් පාඩ බිඳෙන්නේ. බිඳෙන්න ඉස්සෙල්ලා ඒ වචනය විතක්ක වශයෙන්, ਵਿਚාර වශයෙන් දිනුනාට පස්සේ තමයි ඒ යෝගාවචරයා දන්නේ නැති වුණාට වචන කියන්නේ ඉස්සෙල්ලා පෙළ ගැස්මක් තියෙනවා. චිතේ පිටිපස්සේ සකස් කිරීම වගේක් තියෙනවා. ඉතින් කාට හරි මේ පිළිබඳ හැඟීමක් නැත්නම් එයා හිතන්නේ මේ වචන අපිට කොච්චර කෙරුවක්වත් පාලනය කරන්න බෑ. එහෙම නැත්නම් මේ වචන පිට වුණාට පිට වෙනකොට ඒක භාවනාවකින් හෝ ශික්ෂණයකින් හෝ යම් කිසි පාලනයකින් දැනගන්න බෑ කියන එක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන ව්‍යවහාරේ මොකද වචනේ කතා වෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද පිටිපස්සේ වෙන්නේ කියලා දන්නේ. නමුත් වචී සංඛාර කියන පදය ගත්තොත් ඒකේ පේන්න තියෙනවා විතක්කෙත්තා ਵਿਚාරෙත්තා වාචම් බින්දති කියලා බුදුරජාන්සේ සඳහන් කරනවා. ඉස්සෙල්ලාම හිත ඒක ਵਿਚාරයට දාගන්න ਵਿਚාර කියලා කියන්නේ අපි කියන මෙනෙහි කිරීම. එහෙම නැත්නම් අරමුණට හිත නැංවීම කියන එක. ඊට පස්සේ ඒක විතක්කයට ගිහලා ਵਿਚාර කරනවා ඒක මනසිකරණය කරනවා කෙරුවට පස්සේ තමයි හිතෙන් වචන පිට වෙන්නේ ඉතින් මේ දේ භාවනාදී ඉතාමත් වැදගත්. යෝගාවචරය මේ වචී සංඛාර කියන එක අනිවාර්යයෙන්ම දත යුතුයි. එහෙම නැත්නම් භාවනා ප්‍රවිෂ්ටයක්වත් කරන්න බෑ. මේ විතක්ක ਵਿਚාර දෙක තමයි භාවනා ආධුනික යෝගාවචරය හසුරුවාගෙන ඒකේ යාන්ත්‍රණය දැනගෙන මේ සතිය වැඩිම සඳහා මෙනෙහි කිරීම වශයෙන් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙනෙහි කළ අරමුණ සටහන් ආකාර වශයෙන් විස්තර කරන්නේ ਵਿਚාරය හරහා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ මේ විතක්ක ਵਿਚාර කියන දෙක තේරුම් අරගෙන නැත්නම් එයා යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. අහන කාරණාවට කවදාකවත් අදාළව කතා කරන්නේ අහන කාරණාවට අදාළව කතා කිරීමට අපි කියනවා sannivedanaya කියලා. අද විතර ලෝකයේ sannivedanaya අවුල් වෙච්ච තැනක් ඇත්තේ නැහැ. මොකද අද අපි ඉන්නේ IT ටෙක්නොලොජි එකේ වෙලාවේ. ඒක තමයි අද තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි තමයි අද තියෙන ලොකුම සබ්ජෙක්ට් එක. ඒ සබ්ජෙක්ට් එක තිබුණට අද විතර ජනාධිපති බොරු බොරු කියන යුගයක් අද විතර ඒ ඒ විෂය බහර ප්‍රොෆෙෂනල්ස් නැත්තම් වෘත්තීයමේ මිනිස්සු රට්ටු නොමගරින යුගයක් ඇත්තේ නෑ. ඒ වගේම තමයි කමඨාන් සුද්ධ කරන්න ගියාම මේ නරියයි බල්ලයි කතා කියන යුගයකුත් මෙච්චර තිබුණෙත් නෑ. මොකද කමඨාන් සුද්ධ කිරුවේ නෑ නේ ඉස්සර. දැන් කමඨාන් සුද්ධ කරන්න ගියාම කිසිම කෙනෙකුට මේ මොකද්ද තමයි මේ කතා කරන අරමුණ ඒක මෙනෙහි කරාද? ඒක මෙනෙහි කරනට අරමුණේ මොනවද වැටහුනේ කියන එක කොච්චර භාවනා කරන්න ආසාව තිබ්බත් කොච්චර මේක පිළිබඳව කියලා දුන්නත් ලියන වார்த்தාව දිහා බලනකොට හිතා ගන්න වෙනවා මේ මේ යෝගාවචරය මේක වෙන්න ඇති මේ කතා කරන අරමුණ මෙහෙම වෙන්න ඇති මෙනෙහි කරන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති වැටෙන්න ඇති කියලා අහගෙන ඉන්නකොට හිතා ගන්නවා මිස කිසිම කෙනෙකුගේ නිර්වෘල් භාවයක් ගන්නමාරු ඉතින් ඒක ඇත්තටම කියනවා නම් බරපතල වගකීමක් තමයි. ඉතින් මෙතෙදි මම මතක් කරන්න ඕනේ ඔය බුනුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ තමයි ඒ වාන්ත්‍රිකාවට මේ ලෝකෙ හිටපු අන්තිමම දක්ෂයා. උන්වහන්සේ තමයි අපිට ඔය කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමයට මුල හොයලා දුන්නේ. ඒක ඇත්තටම ඒක මට එහෙම කියන්න අයිතිවාසිකමක් නෑ. නමුත් මම කියනවා මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේට වඩා මේ කමඨාන් සුද්ධ කිරීමේදී හරියට විතක්ක ਵਿਚාර දෙක වෙන් කරලා මෙන්න මේකයි කියලා දෙන්න ඕනේ මෙන්න මේකමයි කෙරෙන්න ඕනේ මේමයි ලියන්න ඕනේ කියලා පුදුමාකාර සුද්ධියක් කරා. ඒ නිසා පණ්ඩිතාරාමෙට ගිහිල්ලා භාවනා කරපු අය දන්නවා ඒ ශාංශේ කොච්චරක් කමඨාන් සුද්ධ කිරීමට ගරු කරනවද? කමඨාන් සුද්ධ කිරීමේදී කියන දෙමලේ ඒ ඍජුව කතා කරන්න උගන්වනවද කියලා. ඒ වුණාට ඒ අන්තිම වතාවේ මම ගියේ සංශය අපවත් වෙන්න අවුරුද්දකට ඉසලා ඊට ඉස්සෙල්ලා වතාවෙත් මම බණ 10ක් අහලා ආවා. දවස් 100ක වගේ වැඩ දවස් 60ක වැඩපිළිවෙලක් මට පුළුවන් උනේ දවස් 10 ඉන්න. ඒ පළවෙනි දවස් එක හරියට අඳුල්ලා දෙනවා. අඳුල්ලා දෙනකොට කියනවා හොඳට විස්තර කරලා. ඇත්තටම මේක යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක යෝගාවචරයට බරපතල වැඩක් වගකීමක් බලාපොරොත්තු වෙන එක ඕනෑවට වැඩි යමක් අපි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක. මොකද යෝගාවචරය කියන සතා කවදාකවත් එහෙම කතා කරලා පුරුදු වෙච්ච කෙනෙක් නෙවෙයි. අපි කතා කරලා තියෙන්නේ භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අපි අවුරු හරි කතා කරුවා නම් භජනේ කරුවා නම් අර්ථ සිද්ධිය සඳහා විතරයි කතා කරන්නේ. ඩොලර් ගාණ තමයි අපිට ඕනේ. රුපියල් ගාණ. මිනිස්සෙක් තමනුසේ කාශ්‍රය කරන්නේ අර්ථය සඳහා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. එහෙම නැත්නම් කියනවා කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටි. ඒක තමයි අද තියෙන සම්මත ක්‍රමය. ඉතින් ඒ නිසා අපි කතා කරන්නේම බඩුවක් විකුණ ගන්න. එහෙම නැත්නම් අර මිනිස්යාව රවට්ටලා වැඩි කරගන්න. එහෙව් එකේ එහෙම නැත්නම් මේ අත්තට්ට පඤ්ඤා අර්ථ ශාස්ත්‍රය වෙනුවට කතා කරපු මිනිස්සෙක් මේ හුස්ම දිහා බල මම බලන්නේ හුස්මයි කියලා කියන එක යාට කිසිම තේරුමක් නැහැ. ඒකෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. ඒකෙන් තණ්හාමාන දිට්ටි වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කොච්චර කිව්වත් ඔය කියන්න හදන මොකක්වත් ඕනේ නැහැ. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. එහෙම නැත්නම් හුස්ම ගන්නකොට හුස්ම බව දන්නවා. ඒක කියන්නේ. ඉතින් හුස්ම ගන්නකොට දන්නම මොඳ වැටුනේ. මේ දෙක තමයි කේන්දර බැලුවා වගේ යෝගාවචර යන එන පාර විස්තර කරන්න තියෙන විස්තරේ. නමුත් පණ්ඩිත් ශාන්සේ මෙච්චර ඒකට අනුකම්පා සහගත කෙනා ඒක ඇත්තටම අනුන්ට ඉගැන්වීම සඳහා අවුරුදු ජීවිතය අවුරුදු 40ක්ම ගත කරපු එකක් කෙනෙක් කියනවා. ඇත්තටම ඒක දන්නේ නැත්නම් යෝගාවචරයා බලපෑම් කරන්න එපා. මොකද ඒක යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක සැර වැඩි. ඒක පිළිබඳව හිත්‍රි දෙන්න නැත්නම් හිත්වදින්න කියනවා. යෝගාවචරයා කමඨාන සුද්ධ කරන දන්නේ නැත්නම් වැරද්ද 100ට 100ක් ගුරුවරයාගේ කියලා. ගුරුවරයා මේක කියලා දීලා නැහැ. ඒ යෝගාවචරය කිසිම වැරද්දක් නැහැ. මොකද යෝගාවචරය හැදිලා තියෙන්නේ සූරා කෑමේ ලෝකෙක. වාසියටමයි කතා කරන්නේ. වාසිය නැත්තම් කතා කරන්න. ඒ නිසා කතා කරන හැම වෙලාවකම නෛර්යානික පැත්තට යන්න එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාර මතුවෙන්න කතා කිරීමක් හරියට මේ ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම කිව්වට ඒ ශාංශ තමයි ලෝකේට හොඳම කෙනා මේක කැමැත්තක් තියෙන කෙනාට නිවන් දකින්න කැමැත්තක් තියෙන කෙනාට දිබ්බසෝත ඥානය ලබන්න නෙමෙයි නිවන් දකින්න කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවනම් කොහොමද මේ වචී සංඛාර නැත්නම් විතක්ක ਵਿਚාර දෙක හසුරවන්නේ කියන එක පුදුම විදිහට සැලසුම් කරා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි මේ Nissan වනේත් ඒක අපි ගොඩක් අනුමත කරන ධර්මයක්. තමන් කමඨහන් වார்த்தාව කියවනවා නම් මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා අරමුණ හඳුන්වා දෙන්නේ කියලා ඒක තමයි තාමත් වැදගත් දෙය. මම මේ කතා කරන්න දන්නේ ආනපානෙද හුස්මද ආස්වාසේද ප්‍රස්වාසේද පිම්බීමද හැකිලීමද වමද දකුණද එහෙම තමයි ඉදිරියදා වැඩ කරනකොට පිඟානක් කොප්පයක් හොදන වෙලාවක්ද එහෙම නැත්නම් දත්ම දින වෙලාවද කියලා ඒ කතා කරන තන අරමුණ මොකද්ද කියලා වෙන් කරන එක තමයි ඔය විතක්යෙන් කරන්නේ විතක්කේ කියලා කියන්නේ ලක්ෂකොත් එකක් දේවල් තියෙනකොට මගේ හිත ගියේ මොකේටද කියලා වෙන්කොටත් කියන එක. අපි පන්තියේ ඉස්කෝලේ යන කාලේ දෙවෙනි කාල පරිච්ඡේදයේ පටන් ගන්න ඉස්සෙල්ලා පන්ති බාර ගුරුවරයා ඇවිල්ලි වෙරලා නම් අඬ ගහනවනේ. එතකොට නම කියනකොට අත උස්සපුවාම පන්ති බාර ගුරුවරයා දන්න මේ නම කියපේකන තමයි අත ඉස්සුවේ කියලා. ඒ නම් කොට කතා කිරීමෙන් තමයි දැනගන්නේ පන්ති අද කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද නැද්ද කියලා. නම් අඩ ගන්නවා කියලා මේකට කියන්නේ. ඒ වගේ අපි සෙනගක් ඉන්න තැනක කාටරි නම කියලා කතා කරුවොත් ඒ කතා කරපේකනනේ අත උස්සන්නේ. අනිත ඔක්කොමලා අත උස්සන්නේ නෑනේ. අත ඉස්සොත් මේ ගණිතේ වෙන්නේ නෑනේ. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ මේ මම එතකොට හිටියේ තුනේ පන්ති විතර වෙන්නේ. මට ඒක ඒ සිද්ධිය තේරුනේ නෑ. පස්සේ තමයි තේරුනේ. මේ පොල්ලතු ඉස්කෝලේ අපේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ පුෂ්ප දාන බෞද්ධ මිත්‍ර පාඨශාලා බහල බාලාංශේ අය දක්වා විතර තිබුණා ඉහළ පන්තියේ තිබුණා ඉහළ පන්තියේක ළමයෙක් හිටියා තේරම් කියලා ලොකු සර් හරිම සරයි මං පාගේ පොඩි කොල්ලෙකුට කතා කරලා කිව්වා අහවල් පන්තියට ගිහලා සේරම්ට එන්න කියන්නේ කියලා ඉතින් ටික වෙලා කරන්න ඉස්කෝලේ ඔෆිස් එකේ ඉස්සරහ මුළු පන්තියම ඇවිල්ලා හිටගෙන ඉන්නවා ලොකු සර්ට බයයි ඊට පස්සේ මොකටද ආවේ? සර් එන්ඩි කියලා පණිඩයක් කරියා. නෑ නෑ මං එන්ඩි කිව්වේ නෑ. කවුද කිව්වේ? අහවල ඇවිල්ලා කිව්වේ. ඊට පස්සේ ඒ ළමයා හොයන්න ගියා පණිඩ ගියේ එකනා. ඇයි සර් කිව්වේ සේරමට එන්න කියන්නේ කිව්වයි කියලා? දැන් ඒත් ලොකු දෙයට මේක අයිර ඒ පන්තේ ඉන්න සේරම කියලා ළමයෙක්. ඒ ළමයාට කියලා තියෙනවා සේරමට එන්න කියන්නේ කියලා. ඒ ළමයා ගිහලා කියද ඇහිච් එක සේරමට එන්න කියන්නේ කිව්වයි. ඒ බලන්න පොඩ්ඩ වැරදුනාට පස්සේ දැන් විද්දේ කොහටද වැදිලා තියෙන කොහටද කියලා ඔච්චරම තමයි අද අපේ කමටහන් සුද්ධ කරනකොට වෙන්නේ. කියන එකන සේරම තමයි කියන්නේ. මේ ලියන එක මයිකේට කතා කරන එකන කියනවා සේරම කියලා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? නඩුව ඇහෙන්නේ සේරමට තමයි. අද තුම් පොලක වැරද්දුවා කමටහන් සුද්ධ කරනකොට. කියන එක නෙමෙයි කියන්නේ. ඒ කියවන කියවන යනකොට උසාවියේ තෝල් කැට වගේ. අමාරු වෙනවා. ඒ වගේම ලියන එකනත් කවදාහකවත් මතක තියාගන්න මේ කතා කරන දෙල්ලේට ලියන්න අපි දන්නේ නැහැ. විතක්කේ කියන එක දන්නේ නැහැ. ඉතින් අපිට තේරෙන්නෙත් නැහැ සේරම සේරම වෙනවයි කියන එක. ඒ පොඩි printing mistake කන්නේ. ඒ ලොකු සර්ට හොඳටම කේන්ති ගියා. ඒ මේ පන්ති ඔක්කොම හවුස් වල ගිහිල්ලා. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? කාමලු කලුව මාරපන් ගියා වගේ ඕක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ගොඩාක් ලක්ෂිකුත් එකක් අරමුණු වෙන එක මනුස්ස හිතේ ස්වභාවය. දැන් මම අවධානය යොමු කරේ මොකේදද? ආපాతගත උනේ මොකේදද? මගේ මේ කතා කරන හදනේ මාත්‍රිකාව මොකේද කියලා ලියන්නේ නැත්නම් මොන්න තරම් විස්තර දුන්නත් අහන ඉන්න එක නා කොහෙද ඉන්නේ කියලා හිතාගන්න. එනිසා ගණන් පඬිසෝන්ස කියනවා ගණන් පත්‍රයක් හදනකොට ප්‍රශ්න පත්‍රයේ අරගෙන උත්තර පත්‍රයේ ලියනකොට ගාන මේ තුන්වෙනි ගාන කියලා ලිව්වේ නැත්තම් උත්තර පත්‍රේ ඒකල ගානම ප්‍රශ්න පත්‍රයේ තියෙන එක කොපි කරලා උත්තර පත්‍රය දැම්මේ නැත්තම් කොහොමද මේ නිවැරදි කරන එක නදනගන්නේ? එයිසයි අංකේ ලියන්න ඕනේ, ගාන ලියන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය ගණන් සාත්‍රේ. ඒ වගේ මම මේ කතා කරන තැන මොකේද කියලා යොමු කිරුවේ හිත මේකටයි කියලා ලක්ෂයක් එකක් කරමුණු තියේදී මේකට හිත යොමු කරුවා කියන තමයි විතක්කේ කියන කෘත්‍යය. විතක්කේ කියනවා අරමුණට හිත නැංවීම. ඒ කියන්නේ මේ වෙලාවේ ලක්ෂයක් අරමුණු තියෙනවා. අපිට ඕන කරුවට ආනාපානෙට හිත නංවන්න නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට ඒන් සද්ද තියෙනවා මෙහෙන් වේදනා තියෙනවා මෙහෙන් හිතවිලි එනවා අතීත දේවල් මතක් වෙනවා අනාගත දේවල් මතක් වෙනවා අරය ගැන මතක් වෙනවා මෙයා ගැන මතක් වෙනවා අන්නේ වෙලාවේ මම මේ ඉඳගෙන ඉන්න එකට හිත ගන්න මෙනෙහි කිරීමක් විතර්කයේදීමක් කරාද මේක මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් භාවනාව 150ක් විතර ඉවරයි. ඉතින් ඒ වෙනුවට කිව්වොත් එහෙම මම ඊර ඇට කෑවේ පතෝල ඒකේ ලුණු තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මට ඊර නිින්ද ගියේ නැහැ. ඉතින් අහගෙන ඉන්නවා කවදා මේ මිනිහා මේ කතා කරන මාතෘකාව කතා කරලා. පැයක පුස්කොළ වල මේ ෆුල් ස්කැප් වල දෙක තුන ලියනවා. සාංශ මම මේ ආපු තුන්වෙනි වතාව. මගේ අම්මා තමයි මට එන්නේ කිව්වේ. අනේ උන්දටත් ස්තුතියි. ඒ වගේ තර නෙමෙයි රිට්‍රීට් එක කරපේ කරනත් ස්තුතියි. මේ ඉන්න හත්ත පහක වැඩක් ඇති දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ඔක්කොම කරලා කීයට දෙන්නේ මාත්‍රකාවට. ඒ බුරුමේ ඉනකොට ඒ පන්දි ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ ඉඳලා ප්‍රොෆෙසර් කෙනෙක් ආවා. ඒ තවදක සයිඩකම රිට්‍රීට් එකට ගිහිල්ලා. ඉතින් ඇමරිකාවට එන්න තම 12500ක් විතර යන්න එපා. ලෝකේ භාගයක් යන්න ඕනේ. ගිහිල්ලා ඉතින් මේ jet lag එකක් තියෙනවා දවස් හදයක් යනකම් මතෙත් තියෙනවා කමටහන් සුද්ධ කරන්න ගියාම මෙයා දැන් සායුඩට කියනවා මම ඇවිල්ලා විශ්ව විද්‍යාලයක භාෂාව පිළිබඳ විශේෂඥයෙක් මම මේ පීටර් රඩින් යනට ඉංග්‍රීසි උගන්වනවා මේ මේ රටවල යනට උගන්වන්නට ලේසි මේ මේ රටවල උගන්වන්නට අමාරුයි කී කිය දැන් මෙයා මේ කමටහන් සුද්ධ කරනවාවේ කියනවා කියනවා කියනවා කියනවා මේකේ පුරාජයද ඉතින් අර පරිවර්තකයා කියනවා සායුඩට මේ ඡායද තොල ඇද කරලා කිව්වලු යෝගාවචරයක් වෙන්න බලන්න කිව්වා. ප්‍රොෆෙසර් කෙනෙක් වුණාට කවදාවත් භාවනා කරන්න බෑ. මොකද අදාළ මාතෘකාවට කතා කරන්නේ ඒකනේ අද මෙච්චර දික්කසාද කවදාවත් අදාදේට මාතෘකා කතා කරනවා නම් කතාවද බඳින්නෙත් නැහැ පළවෙනි සැරේ. අදාළ දේ කතා කරන කිසිම එකෙක් කතාවද බඳින්නේ නැහැ. මට ඒක බඳින්න බැරි වුණේ. ගිහිලා කතා කරනකොට කෙලින් කතා කරපුවාම අනේ කිසිම කෙල්ලෙක් කැමති නැහැ. ඉතින් කපුවොත් ඇවිල්ලා බහතු කරනවා යාළුවොත් උදව් කරනවා කෙලින් කියන්න ඕන කිව්වම ඒගොල්ලන්ට ඕනේ ආලවට්ටම. ඒගොල්ලන්ට ඕනේ මේක උපදාන්න. ඉතින් ඒක නැති වෙච්චා ගොරකයි කියලා පැත්තකට දාන්න. නැත්තම් මට අද පුළුවන් ද මෙහෙම ඉඳලා බණ කියන්න. ඒ වගේම කවදාකවත් කසාදයක් දික්කසාද වෙන්න හේතුකුත් නැහැ. අදාළ මාතෘකාවට කතා කරනවා. ඒකට හේතුව එකම චෛතසිකයයි. විතක්කේ. ලක්ෂයක් දේවල් තියේදී උසාවියට ගිහිල්ලා කියනවා මම මේ කතා කරන දන්නේ මෙන්න මේකට අදාළව. එතකොට උසාවියට ඇහෙනව නඩුව. අදාළ නැති දේවල් කතා කරන්න ගියාම අපරාධ උසාවි කාලේ. අපරාධේ නඩුව කල්යනවා. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී මේ දිබ්බසෝත ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. නමුත් ඒකට අවශ්‍ය වෙන මේ විතක්කේ කියන අරමුණකට හිත නැංවීම කියන මේ කටයුත්ත ඒක අපිට මනුස්ස මනසේ ඇති දී ඇති తত্ত্বයක්. ඒක නිසා මම මේ කතා කරන්න දන්නේ මෙන්න මේ මාතෘකාවටයි. නැත්තම් මගේ කමටහන මේකයි. මගේ අරමුණ මේකයි. කියන කාරණාව කියන්නේ නැතුව මොනවා කතා කරත් වැඩන්නේ. ඒක ඒ වගේම එකක් තමයි යම් අරමුණකට හිත නැංගුවා නම් අපිට ඒ අරමුණ අත්දකින්න පුළුවන්. ඒක හරියට කියනවා යමක් තියා බැලුවා නම් ඒක පේනවා. කාටවත් කියන්න බෑ මං අරක තියා බැලුවා පේන්නේ නැහැ කියලා. ඒ වගේ මගේ හිත ආශ්වාසයට ගියා නම් ආස්වාසය කියන්නේ මොකද්ද කියන එක. නැත්තම් ආස්වාසයේ මට වැටහුනේ ප්‍රස්වාසයේ මේ විදිහට වෙන් වෙලා කියන එක. එහෙම නැත්තම් මේක පිම්බීම හැකිලිම නෙවෙයි කියන එක. නැත්තම් මගේ හිත ඇත්තටම ආනාපානට ගියයි කියන්නේ. ආස්වාසයට ගියයි කියන්නේ. අනිවාර්යයෙන්ම ਵਿਚාරයක් තියෙනවා. අතව අතගා ගැලීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ අපි හිතන එකක් නෙමෙයි. අපි මේ භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි. මෙන්න මේ දෙකෙන් තමයි මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තමයි අපි මේ කතා කරන දේ එල්ලේට කතා කරන්න පුරුදු වෙන්න. ඒකයේ පන්දිසාචාර්යයට උදාහරණ දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ රෙදි කෑල්ලක් එම්බ්‍රොයිඩර් කරන්න ඕනේ නම් ඒ රෙදි කෑල්ල රාමෝක දාලා හිර කරගත්තේ නැත්තම් අපිට ඒක මැසිමක තියලා යහට මට කරන්න බෑ. ඒ නිසා රෙදි කෑල්ල හිර කරන්නේ නැතුව එම්බ්‍රොයිඩර් රාමුවට දාලා හිර කෙරුවේ නැත්තම් එම්බ්‍රොයිඩර් මැෂින් එකේ එම්බ්‍රොයිඩර් කරන්න බෑ. ඊට පස්සේ තමයි හිර කරගත්තට පස්සේ තමයි අපිට මැසිමේ යහට මෑට ඒරිදි කෑල්ල ගැන වග කියන්න පුළුවන්. අතරමක නතර කරත් ඊගාව දාසේ ඉතින් පටන් ගන්න පුළුවන්. රෙදි කෑල්ල අතේ තියාගෙන ඉම්බ්‍රොයිඩරි කරන්න බෑ. ඒ නිසා ඒක රාමුවකට අල්ලන්න. රාමුවට ඇල්ලුවාට පස්සේ අල්ලගත්ත රාමුව ඇතුලේ ඉම්බ්‍රොයිඩරි කරන්න පුළුවන්. ගෝයන් කපන්න ගියාම උප්පිඩ ඉසලා අල්ලන්න ඕන. අල්ල දැකත් දාලා කපන්න. ඊගාව උප්පිඩ අල්ලන්න ඕන. ඊට පස්සේ දැකත් දාලා කපන්න. ඒ තමන් මේ ගෝයන් කෙතක අදාළ මේ කපන්න හදන උප්පිඩ ඒකට සිංහලෙන් කියන්නේ උප්පිඩ කියලා. අතට අහුවෙන අවුර තමයි දෑකැත්තෙන් කපන්නේ. එතකොට මේ අල්ලන ඇල්ලිලේ විතක්කේ කියනවා. දෑකැත්තේ කැපොන එකට ਵਿਚාරය කියනවා. අල්ලපු ටික තමයි කැපෙන්නේ. මේ වගේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසෙන් ලක්ෂයක් අරමුණු එනවා. ඒන අරමුණු කොයි එකද හිතට ගන්න කියන එක තීන්දුව කරන්නේ සංස්කාර විසින්. සංස්කාර කියන්නේ ගේට්ටු ගේට්ටුවේ ඉන්න මුරකාරයා වගේ. ඒකේ ලක්ෂයක් අරමුණු එනකොට ඇතුලේ ඉන්න නගරාධිපතිට නගරයක් අරසා කරන තාප් එක ඉන්න මුරකාරයා නම් නගරාධිපතිට කොයි කෙනාද යන්න ඕන කියන එක ගේට්ටුවෙන් එක තමයි තීන්දුව කරන්නේ. ඒ නිසා දී ඇති චිත්තක්ෂණයක රහත් උනත් බුදු උනත් පෘථග්ජනෙක් උනත් අලමුණු කෝටි ගණක් එනවා. ඒ කෝටියෙන් එකවරකට එකයි ගන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම අරමුණු වලින් කොයි එකද හිතට යන්නේ කියන එක විනිශ්චය කරන්නේ සංස්කාර. විනිශ්චය කරන්නේ විතක්කේ ගිය එක විතරයි හිතට වදින්නේ. අනේ කර්මුණ තිබුණා දන්නෙත් නෑ මොනවා වුණාද දන්නේ උදාහරණයක් වශයෙන් කියනවා අපි හොඳට යමක් දිහා අවධානයෙන් බලාන ඉන්න වෙලාවේ ඇහෙන ශබ්ද ගහෙන්නේ අපිට. ගන්ධ රස පහසෙන්නේ මොකද විතක්කේ කියලා තියෙන බැලීමට විතරයි. එතකොට හිත චක්කු විඥානේ පවතින නිසා සෝත විඥානේ වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න බෑ. එතකොට මොකද ඇහැති විඥානේ තියෙන්නේ ඇහි. අන්න ඒ වගේ කොයි එකටද යන්නේ කියන එක විතක්කෙන් තියෙන එක දන්නේ නැති කෙනා කතා කරනකොට තමයි ඔය අංජබජල්. එහෙම නැත්නම් යන්න කොයි දිගට ගහන්න මල්ලේපොල් කියලා කියන්නේ. ඒ නිසා මේ විතක්කේ තියෙනවා නම් Taman දැනගන්න ඕනේ වචනයක් බින්දින්න ඉස්සල්ලා හිත ලෑස්ති වීමක් වෙනවා. ඒ දේ මෙන්න මේ තමයි මම කියන්නේ කියලා. ඊට පස්සේ කියන දේ පිළිබඳ විචාර බුද්ධියක් වැඩ කරනවා. එයා දැනගන්නා මෙහෙම කිව්වොත් මෙහෙම වෙයි මෙහෙම කිව්වොත් මෙහෙම වෙයි කියලා ඊට පස්සේ තමයි වචනේ බිඳේ. ඒ නිසා සාමහා අපේ ਸਰවචනාංශේ රාහුල පුංචි කුමාරයාට පුංචි හාමුදුරන්ට කියනවා පච්චවෙක්කිත්තා පච්චවෙක්කිත්තා රාහුල වාචා බින්දිතබ්බා. තමන් කතා කරන දේ ප්‍රතිවීක්ෂ කළ කතා කරන්න. කතා කරාට පස්සේ අපව ගන්න බෑ. වචනේ කියුණාට පස්සේ අත්තු 20ක් දාලවත් අදින්න බෑ. සමහරට ජනාධිපතිකම ගහලා යනවා එක වචනේ. නඩුව වරාදයි එක වචනේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට සතිය තියෙනවා නම් අප්‍රමාදයේ තියෙනවා නම් මේ වචනේ කතා කරොත් මෙහෙම වෙයි මේ වචනේ කතා කරොත් මෙහෙම වෙයි කියන එක වචනීය බිදෙන්න ඉස්සෙල්ලා කල යුත්තක් නිසා අපි භාවනා කරනකොට මේ විතක්ක ਵਿਚාර දෙක හඳුනාගත්තොත් ඒ කෙනාට තේරෙනවා මේ අරමුණු දෝරේ ඒක හරියට ගම් වතුරක් වාගේ මම මේ වගේ නිවනට යොමු කරන අරමුණ මේකෙන් වෙන් කරගන්නේ හරියට සද්දන්ත කුලයේ ඇතෙක් පිදුරු කොටක වැටලා තියෙන ඉදිකට්ටක් ගන්න උත්සාහ කරනවා වගේ. අතා හොඬේ දාලා ඇතාගේ හැපෙන අඩුයිනේ ඉදිකට්ටක් ගන්න හැටි බලන්න. ඒ වගේ අර පිදුරු කොටක තියෙන ඉදිකට්ටක් වගේ තමයි මේ ආස්වාසය. පිදුරු කොටක තියෙන ඉදිකට්ටක් වගේ තමයි ප්‍රස්වාසය. ඒ වගේ තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නකම. ලක්ෂිකුත් එක කරමුණ තියේදී මට පුළුවන් මේ මානසිකාර්ය මානසිකාටත විවිතක්ක යොදවන්න ඒ විද යොදව පිටකේ සාර්ථක වුණාද කියලා දන්නවනම් එයාට ඒ එල්ල වෙච්ච අරමුණ මුදුන්පත් වෙච්ච අරමුණ ගැන වචන ප්‍රකාශ කරන්න පුළුවන් මට දකින්නකොට ආස්වාසේ වැටුනේ නාසිකාගය එක සීතලයි ප්‍රස්වාසයේ වෙනකොට මට එතනමයි වැටුනේ ඒක උණුසුමයි ආදි වශයෙන් මෙන්න මේ දෙක වෙන් කරලා කැඳේ ගල බීරෝ වගේ කරන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙක අපි විශේෂණය කරන්න ඕනේ. නමුත් ඒක ස්වභාවයෙන් විශේෂණ වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා සතිය වඩන එකනා මේ විතක්ක ਵਿਚාර දෙක වශී කරගන්නකොට සිද්ධි කරගන්නකොට ඉස්සිස්සලා තමන්ට අරමුණු කරන්න ඕනේ එහෙම නැත්නම් නිමිති කරගන්න ඕනේ අරමුණ මෙනෙහි කිරීමේ ක්‍රමය ආවේ ওই විතක්ක ਵਿਚාර දෙක චෛසික දැන කරන විස්ග්‍රහයේදී තමයි. ඒ නිසා මෙනෙහි කිරීමේ ක්‍රමයේදී කියන්නේ මෙනෙහි කරනවා කියලා කියන්නේ විතක්ක යොදනවා. මෙනෙහි කර අරමුණ මේකයි කියලා විස්තර විභාගේ විමසුන්නුවන්ට කියන ਵਿਚාරය කියලා. ඉතින් වචනයක් බෙදින්න ඉස්සරලා මේක වචන විතරක් නෙමෙයි කායටත් බලපානවා හිතටත් බලපානවා. වචනයක් බෙදින්න ඉස්සර වෙලා යම් කිසි කෙනෙක් ඒ සඳහා හිත පෙළ ගැස්මක් තියෙනවා විතක්ක ਵਿਚාර හරහා නිසා දිබ්බ සෝත ඥාණයට අහුවෙන්නේ වචනේ නෙවෙයි ඒ කෙනාගේ හිත වැඩ කරන හැටි වචනේ බින්දින් ඉස්සලා හිත සූදානම් වෙනවනේ ඒකට කියනවා විතක්ක විපහාරය කියලා දෙයයන්ට ඇහෙන්නේ අපි කියන ඇහෙන වචන නෙවෙයි මේ මනුස්සයාට තියෙන්නේ මේ කතා කරන්නේ තණ්හාවෙන්ද මේ කතා කරන්නේ මාන්නෙන්ද එතන මේ කතා කරන්නේ දෘෂ්ටියක්ද එහෙම නැත්නම් කුට්ටියක් හදා ගන්නද කියන එක ඒ හැරෙන තාලෙන් කෙහෙල් ගහ ගන්නද යන්නේ ගොනා පොල් ගහ ගන්නද යන්නේ කියලා යන්න ඉස්සලා කියතයි. ඒව ඔක්කොම දෙයයන්ට ඇහිලා තියෙන අනන්තවත්. කවදා හරි කොතනක හරි කවුරු හරි තණ්හා නොවෙන මාන නොවෙන දික්ටි නොවෙන යමක් කරනවා නම් දෙයියෝ ඒකට තමයි වඳින්නේ. ඒක දෙයියෝ දැනගන්නේ දිබ්බ සෝත ඥාණය අහන්නේ යම් කිසි කෙනෙක් තණ්හාවෙන් පෙරිච්ච මාන්නෙන් පෙරිච්ච දිට්ඨියෙන් පෙරිච්ච ප්‍රපංච කරනවා කියනකොට දෙවියන්ට ඒක කනට කන් කටුකම්බි දැම්මා. ඔක්කොගෙම වැඩේ ඒකනේ. යම් වෙලාවක කවුරු හරි එහෙම තණ්හාවෙන්තර මාන්නෙන්තර දිට්ඨියෙන්තර විපහාරයක් කරනවා නම් විතක්කයක් කරනවා නම් ඒ කියන්නේ උදාසීන අරමුණකට හිත නැවත නැවත යොදනවා නම් ඒ අරමුණ කම්මැලි වෙද්දිත් එපා වෙද්දිත් නීරස වෙද්දිත් ඒකට ඒකට හිත යොදනවා නම් දෙවියන්ට වඳිනවා දෙයියන්ට හිතාගන්න බෑ මේ මිනිස්සයා කොහොමද මේ තණ්හා දෙන්නේ නැති අරමුණකට නැවත නැති හිත යොදන්නේ. මාන්නයක් දෙන්නේ නැති අරමුණට නැවත නැති හිත යොදන්නේ. දික්ඨියක් ඇති කරගත්තේ නැති මේ බුදුහාමුදුරෝ දීපු දෙයකට හිත යොදන්නේ කියලා බැලුවොත් ඒක මිනිස්සයන්ට ඉස්සලා දෙයියන්න පේනවලු. මිනිසා මේ සීලයක් සමාදන් වෙලා කිසියම් ලාභයක් පාඩුවක් ඇති නොවන හුස්මට මෙච්චර නැවත නැති යොදන්නේ. අච්චර කම්මැලි වෙද්දී, එච්චර එපා වෙද්දී, එච්චර නීරස වෙද්දී, එච්චර නිදිමත වෙද්දී නැවත නැවත යොදනකොට දෙවියන්ට දැනෙන්නේ එයා ඒ කරන මෙනෙහි කිරීම. එහෙම නැත්නම් මේ විතක්කයම අල්ලන්න පුළුවන් කියලා. ඉතින් ඒක යෝගාවචරයටත් තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ නිදර්ශනයක් කිව්වොත් මට සැකයි මේක ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා. මොකද අද වෙනකොට වැඩමුළුවේ දෙවෙනි තුන්වෙනි දවසේ නිසා. අපි හිතනද මම ඉන්ඩෝනේ ආනාපානයි කියලා අපි දන්නවයි කියලා ඉඳගෙන කවුරු හරි භාවනා කරනවා. මේ පිම්බි මැක්ලිම කරන කෙනෙක් නම් ඒක ඉඳසෙන්ට ගන්න. එහෙම ඉඳගෙන ඉන්නකොට යාගේ හිත සද්දයක් දිගේ ගියයි කියලා නිකන් නිදර්ශනයකට හිතාගන්න. එතකොට ඉතින්දි කොතනකදී හරි මෙයාට තේරෙනවනේ මම ඉන්ඩෝනේ ආනාපානේ දැන් ඉන්නේ සද්දෙක. මම මගේ ගෝචර භූමියේ නෙවෙයි. මම ඉන්නේ අජ්ජත් ගෝචර අරමුණේ නෙවෙයි. මම දැන් මේ කොහෙද ඉන්නේ කියලා යාට වැටහීමක් එන්න එපාය. යා ආපහු අරමුණට හිත ගන්න. ආන්නේ එන වැටහීම ඒක විතක්කයක් නේ. මම ඉන්න තැන වැරදි කියලා දන්නවා. දැනගත්තට පස්සේ තමයි යාට පුළුවන්නේ නිවැරදි කරන්න. ඒ නිවැරදි කිරීම සඳහා වැරදි තැන ඉන්නවා කියලා දැනගන්න එක හොඳක්ද නරකක්ද කියලා ඇහුවොත් මොකක්ද හම්බෙන්නේ උත්තරේ? Taman ඉන්නේ වැරදි තැනක කියලා දන්න එක නිවැරදි තැනක ඉන්නවා කියලා දන්න එකයි වැරදි තැනක ඉන්නවා කියලා දන්න එකේ දෙකේ වැඩි ලකුණු ලැබෙන්නේ වැඩි කුසලතාවයක් තියෙන නිවැරදි තැන ඉන්නවා කියලා දන්න එකද වැරදි තැනක ඉන්නවා දන්න එකද කියලා ඇහුවොත් කලවම් උත්තර තියෙනවා සමත භාවනා කරන එක්කනා කියාවි නිවැරදි තැන ඉන්නකොට අරමුණේ ඉන්නකොට ඒක දන්න එක ලොකු සතියක් සමාධියක් කියලා. නමුත් විපස්සනාදී කියන්නේ නෝ ඒකත් ඇත්ත තමයි. හැබැයි ඊට වැඩි ලොකු වටිනකමක් තියෙනවා වැරදි තැන ඉන්නකොට වැරදි බව ඉන්න බව දන්නේ. මේක සදාචාරවාදියට හිතා ගන්නවත් බෑ. එතකොට දැන් යෝගාවචරයක් හිතන්නේ මේක බල්ලා භාවනා කරනවා කියලා මගේ හිත පිට ගියා. නමුත් කමක් නැහැ. හිත පිට ගියට කමන්නේ සද්දෙට ගියා වේදනාවට ගියා හිතවිලට ගියා මට කොයි වෙලාවක හරි හිතුණා දැනුණා වැටහුණා මම ඉන්නේ අනුන්ගේ තැනක කියලා අගෝචර තැනක කියලා අනතුරුදායක තැනක කියලා මෙන්න මේ වැටහීම වැරදි තැනක ඉන්නකොට වැරදි තැනක වැටහීම සතිය කැඩීමක්ද සතිය උත්කෘෂ්ඨ විවිධාංගීකරණයක්ද කියලා ඇහුවොත් සාමාන්‍ය යෝගාචර හිතන්නේ හිත පිට යෑමත් නරක දෙයක් හිත පිට ගිය බව දැන ගැනීමත් නරක දෙයක් කියලා. ඒවනම් කද්දාකවත් නිවන ලබන්න නම් බෑ. නිවන ලබන්න නම් හිත පිට යන එක නැතර කරන්න කාටවත් බෑ. පිට ගිය හිත තියෙද්දි පිට ගිය බව දැනගන්න පුළුවන් ගතිය ඒක තමයි මේ විතක්කේ තියෙන අර නියම අරමුණට කුසල අරමුණට නිමිත්තට හිත යොදලා යොදලා යොදලා පුරුදු කරපෙ හිතට පවට බයක් සහ පයට ලැජ්ජාව කියන හිරියොතක් පහළ වෙනවා. නూరు තැනකට ගියාට පස්සේ නිකන් මනුවෙක් දෙකට කැපුවා වගේ, මාළුවෙක් ගොඩ දැම්මා වගේ, කුඩල්ලෙක් ගෙනලා අලු ගොඩක දැම්මා වගේ මහා අපහසුතාවකටපත් වෙනවා. අන්නේ අපහසුතාවයටපත් වෙනකොට යෝගාචරය පශ්චාත්තාප වුණොත් මාරපාක්ෂිකයි. යෝගාවචරය කනගාටු වුණොත් කෙලෙසයක් ඇති වෙනවා. නෑ කෙලෙස් කනගාටු වෙන්න එපා. මෙන්න මේක දැනගන්න එක වැරදි තැන කෙනකොට වැරදි තැන බව දැනගන්න එක මේ විතක්කේ විතරමයි අපි ඔකට දාන්නේ. ඉතින් සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරනවා ඒ වගේ හිත පමාවට වැටුණට පශ්චාත්තාප වෙන්න එපා. මේක නැවත හදාගන්න හම්බ වෙන්නේ නැහැ පශ්චාත්තාප වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. පශ්චාත්තාප නොවි දැම්මගේ විතක්කය හරි දේ හරි හැටියට පෙන්නනවා කරලා පුරුදු කරපු විතක්කේ දැන් වැරදි දේ වැරදි වශයෙන් පෙන්නනවා. හරි දේ හරි වශයෙන් පෙන්නනට වැඩි ලකුණු ලැබෙනවා. කුසලයක් තියෙනවා. වැරදි වැරදි වශයෙන් දකින එක. උත්සාහ කරලා බලන්න මේක පුළුවන් නම් පොඩි එක්කට ඕගොල්ලන්ගේ දරුවෙකුට කියලා දෙන්න. ඕගොල්ලන්ගේ දිව නැමෙන්නෙත් නෑ, දත නැමෙන්නෙත් නෑ ඕගොල්ලන්ට කියන්නත් බෑ. මොකද පුරුදු කරලා තියෙන්නේ වැරදි දෙයට ගියොත් දඬුවම් කරන්න. පශ්චාත්තාප ඒකෙන් තමයි අද ලෝකේ තියෙන මේ පසුතැවීම අසහනය පශ්චාත්තාපය ඇවිල්ලාදී. මිනිස්සයා කියන සතා කොහොමඩක්වත් පිටපොට යනවා. නමුත් පිටපොට ගියාට පස්සේ පිටපොට බව දන්න එකනේ අපිට නිවන් මාර්ගය වෙන්නේ. ඒ නිසා එතනේ වැඩ කරන්නේ විතක් එහෙම නැත්නම් මම වැරදි තැනක ඉන්නවයි කියලා මගේ හිතට මොකද්ද ඔය ගැසිලා ගසලා දෙන එකට සාදර වෙන්න පටන් ගත්ත දවසේ මේක දැනගෙන මේක දැනගන්නත් බෑ මම දන්නවා පැහැදිලිවම සමතේ දිගේ යන කෙනාට සමාධි සුඛේ බලාපොරොත්තු වෙන මේක හිතන්නවත් බෑ මොකද එයා හැමදාම ඉන්නේ සදාචාරවාදයක පශ්චාත්තාපයක නමුත් මේ පශ්චාත්තාපේ වෙනුවට පශ්චාත්තාප නොවි හොඳයි මගේ හිත පිට ගියා ඔක තවදුරටත් යන දිගේ යන්න දෙන තෝත්‍රින්වත් අඩු ගානේ කඩුලයක් තියලා නතර කරලා ආපහු Taman ඉන්න අරමුණට එන්න ඉතාමත්ම වැදගත් දෙන්නේ වැරදි දේ වැරදි වශයෙන් දන්නේ එක. ඒකට බුදුහාමුදුර කොහොමද ඇවිල්ලා උදව් කරන්නේ? කොහොමද අපි දන් දුන්න පිනක් මේකට උදව් කරන්නේ? සිල් රැකපු පිනක් උදව් කරන මොකක්වත් උදව් කරන්න බෑ. ඒක එකයි කරන්න දෙන්නේ වැරදි දන්නවා කලබල වෙන්න එපා. බලන්න ආපහු නිවැරදි කරන්න. ආන්න ඒක දැනගත්තා නම් තේරෙයි. අපි මෙතෙක්කල් සංසාරේ ඉගෙන ගත්ත නැති පාඩමක් මේ ඉගෙන ගන්නෙ. ඒ නිසා මේ විතක්කයේ තියෙනවා චාරයක් නැතුව අසමාහිත හිතක් ඇති මනුස්සයාට නිටතරම තණ්හා මාන දිට්ඨියට අදින ගතියක් තියෙනවා වගේම දෙවට අහගන්න හරියටම නියම අරමුණේ හිත පවත්තලා පවත්තලා පවත්තලා තණ්හා මාන දිට්ඨි නැති අරමුණ කියන එක හිතට වැද්දුවාට පස්සේ හිත නොසණ්ඩාල වෙච්ච වෙලාවක නන්නත්තර වෙච්ච වෙලාවටත් ඇවිල්ලා කියන ඔන්න දැන් ඉන්නේ ගඳ ගහන තැනක. ඔන්න දැන් ඉන්නේ පප්පා අප්පගේ උරුමේ නෙවෙයි. ඔන්න දැන් ඉන්නේ අගෝචර භූමියක කියලා අන්නේ මතක් කරලා දෙන එකට අනුග්‍රහ කරන්න පුළුවන් ඒ විතක්කේ තමයි මම මෙතෙක් මුළු සංසාරයෙන් වඩලනද පින්වල උත්කෘෂ්ඨම ඵලය. ඒ නිසා එතනින් ඒ හිතට සතුටක් වතුරක් ඇති කරගන්න නැත්නම් අමාරුයි. නමුත් පශ්චාත්තාප නොවි මම නැවත අරමුණට යන්න පුළුවන්ද කියලා බලන්න උත්සාහ කරොත් ආයේ නැවත අරමුණට යන්න මුළු ලෝකෙ කොහෙම බාධාවක්වත් නැහැ. එකම බාධාව තියෙන්නේ හිත පිට ගියාම පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ. එතනදී මේ විතක්කේ කරන මේ උත්කෘෂ්ඨ කෘත්‍යය යෝගාවචරයට කියලා දෙන්න බොහොම අමාරුයි. යෝගාවචරයට කිව්වොත් එහෙම යෝගාවචරය හිතන්නේ මේ මේ සදාචාරයක් ওই දේම නම් තියෙන්නේ. වැරදිච්චට පස්සේ වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන එකනේ අපිට උගන්ලා තියෙන්නේ මේ සදාචාරයේ වශයෙන්. ඒ නිසා නිකටල්ලේ තියාගෙන අනේ අනිච්චං කියාගෙන ඉන්න නිපුරුදු වෙලා තියෙන්නේ. නමුත් කවදා හෝ හිත පිට ගියා කියලා දැනගත්ත ගමන් පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් ඒක විතක්කේ හරහා විතක්ක විපහාරයේ හරහා අහුම්කන් දෙන දිබ්බසෝත ඥාන චීන කරන්න හොඳටම තේරෙනවා. දැන් මේ මනුස්සයාට කාරණාව තේරිලා. මේ මනුස්සයා හිත පිට ගිය කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. එයා දැනගන්නවා හිත පිට ගිහිල්ලා මෙච්චර වෙලාවකින් මට දැනුණා. මම ඊට පස්සේ හිතපදන්න ආවා. හිත පිට ගිය සද්දකින් වෙන්න පුළුවන්. වේදනාවකින් වෙන්න පුළුවන්. හිතවිල්ලකින් වෙන්න පුළුවන්. නමුත් එයා කොතෙන්ද යනකොටද මම වැරදි බව වැරද්ද තේරුම් ගත්තේ. අන්න ඒක කතා කරන්න පුළුවන් නම් තේිනවා මෙයා දැන් ඉන්නේ වචනවල නෙවෙයි විතක්ක මට්ටමෙන්ම අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයා වාර්තා කරන තාලෙන් කියන එක නඩත් තේරෙනවා. මනුස්සයට විදර්ශනාව කියන එක තේරිලා තියෙනවා. විතක්කේ තියෙනසේ වි ඒකේ ਵਿਚාරය තමයි මම පිට ගියේ සද්දකට කියලා යදාන. වේදනාවකට නෙවෙයි. හිතවිල්ලකට නෙවෙයි ආනපානෙ නෙවෙයි. ඊට පස්සේ අපි හිතන්න හිතවිල්ලකට ගියා. එයා දන්න සද්දකට නෙවෙයි. ආනපානෙ නෙවෙයි. වේදනාව නෙවෙයි හිතවිල්ල කියලා. ඒක සඳහන් කරන්නේ පිට යන්න හේතු වෙච්ච කාරණාව අඳහන් කරන්නේ චූදිතෙක් වශයෙන් නෙවෙයි. චෝදන ලයිස්තුවේ නෙවෙයි. Tamanට උදව් කරපු කෙනෙක් කියලා. මට මේ කාරණාව තේරුම් ගන්න උදව් කරේ මේක තමයි. ඒකත් වේබු සෑඩෝ බණ කියනකොට කියන ඒ සංසිත උගතෙක් නෙවෙයි. හැබැයි අපි ලොකු සංසය දැකලා ලොකු සංසය කියනවා මම කවුරු දැක්කරත් වැඩිය රහතන් වහන්සේනමක් විදිහට මම පිළිගන්න කැමතියි කියලා. උන්වහන්සේ කෙරුවේ පැත්ත කරලා භාවනා කරපෙක විතරයි. පස්සේ ඇත්තටම කියනවා අද තියෙන ගෝයන්කා සිස්ටම් එකේදී ඌ බකින්ද උගන්වුවේ වරන් දුන්නේ වෙබුසයාඩෝ. කාටවත් උදව් කළා නැහැ. කිසිම කෙනෙක් එක්ක ඇසුරු පරිසවාසම් කරන්නේ නැහැ. මොකද ඌ බකින් දුන ඌ බකින් ගෝයන්කා ජීතුමාට දුන්නා. ඒ නිසාද ලෝකේ ප්‍රසිද්ධ බහනක් ඇවිල්ලා තියෙනවා. එතුමා කියනවා නැත්නම් උන්වහන්සේ කියනවා කපි භාවනා කරනකොට කැස්සක් එනවා. කවුරු හරි කහින් කහිනකොටම එක්කෙනෙක් කැතට අනිත් සේරම වෛරණ කරන්නේ. අර මනුස්සයාට කැත නිසා වෛර යනවා. අනික ඇහෙන ඔක්කොටම වෛර වෙනවනේ. දෙද්දකේ විතරක් එන මේ මේකයි බෙල්ල වෙනවා. මේකට භාවනා කරන්න එක එක එක එක විනාඩියට එක එක කෑපුවාම දැන් 60 දිනක ඉඳපුවා විනාඩි 60ම ඉවරයිනේ. කියලා පුදුමාකාර තරහක් යන්නේ කැසට. අර කහිනේ කාට ඕම්ම ගන්න බැරුව ඌත් කහිනවා. ඉතින් මේක චෝදනා කරනකොට ඒ ශාංශ කියනවා උඹේ සතිය කැස්සට කැඩෙන මට්ටමේ සතියක් කියලා උඹට තේරුම් නැති නිසානේ ඔබ කැස්සට බනින්නේ. ඔබ කවදා හරි තේරුම් ගත්තොත් මගේ සතිය මෙන්න මගේ පුංචි දෙයකටත් කැඩෙන සතියක්. ඒ නිසා මම මේ කැස්ස තියෙද්දිත් ඉඳගෙන ඉන්න බව දකින්න පුළුවන්ද කියලා බලපන්. මේ කැස්ස තියෙද්දිත් මට හුස්ම ටික ගන්න පුළුවන්ද කියලා මගේ සතිය වැඩි කරන්න කැස්ස මායින් කණුවක් කරගත්තොත් කැස්ස හෙට්ටුවට ගත්තොත් හරි ක්‍රමයට යෙදුවා නම් විතක්කේ එයාට තේින්නේ කැස්ස වෙන වෙලාවේ මම බලනවා කැස්සට තරහ ගන්න නැතුව මම ඉඳගෙන ඉන්න බව දන්නවා කැස්ස තිබ්බත් හුස්ම තියෙනවනේ මට හුස්ම දිහා බලන්න පුළුවන් කියලා දවසක් කියනවා ඒ ශාන්තේ එయ్యාට සාමාන්‍ය කෙනෙක් කැස්සට හිත කැඩෙන්නේ නැහැ එයාට තේරෙනවා කැස්ස තියෙනකොට ඉසල නම් නිසිනින්ද ආනපානෙ හිටියා කැස්ස නිසා හැප්පිච්ච ගමන් මම බැලුවා මම ඉඳගෙන ඉන්න බව දන්නවා අයිය ඇති මට මයි අසද කෙල්ලන්නේ හති කෙල්ල නැහැ මට ඕන ආනපානෙ බලන්නත් පුළුවන් කියලා කවදා හෝ ඒකේ නාමේ කැස්ස පිළිබඳව ද්වේෂ කරන වෙනුවට කැස්ස ආඩෙට තියාගෙන එහෙම නැත්නම් හෙට්ටුවට තියාන කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට සතිය හදපු දවසේ එයාට කියන්න වෙන්නේ මගේ සතිය කැඩෙන මට්ටමේ ඉඳලා නොකැඩෙන මට්ටමට ගියේ කැහැපු කෙනාට පින් සිද්ධ වෙන්නනේ නැත්තම් කවදාවත් මම මේක දන්නේ නැහනේ. ඒක නිසා පිම්පමුණවන්නේ කියලා මේ මිනිස්සයාට කියන්න පිම්පමුණවන්නේ කියලා තියෙනවා. මේ මිනිස්සයා තමයි මට අඩු ගානේ මගේ හිත මගේ සතිය කැස්සට කැඩෙන මට්ටමක ඉඳලා මම ඉහළට ය아가න්න කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට යන්න උදව් කරේ කර්මස්ථානාචාර්ය නෙමෙයි මේ කැහිබෙල්ලා. ඒක ලේසානිස කියන හැබැයි ගිහිල්ලා අනේ දවයට කැපත බොහොම ස්තුති කියන්න තරම් අමන වෙන්න එපයි කියලා තියෙනවා. නැගිටලා ගිහිල්ලා අනේ ඔයාට ස්තුති මට කැස්සට ඒක කියන්න යන්න එපා හිතින් ස්තුතිවන්ත වෙන්නයි කියලා තියෙනවා. ඒ සමේන හැම බාධාවකදීම සතිය සහිත කෙනාට විතක්ක ਵਿਚාර දන්න කෙනාට තියෙනවා ඒ ආනපානේ පැත්තක තියලා කැස්සට හිත යොදන විතක්කය අගය කරොත් මං කැස්සත් එක්ක රණ්ඩු කරනවා. නෑ ඒතියෙදි මට බැරි ආනපනට විතක්කේ දාන්න. එහෙමනම් කැස්සමට නෑ අයියනවා. එයිසම මේ විතක්කේ හරියට හසුරවන්න දන්න කෙනාට පේනවා අරමුණ ඕන වෙලාවක තියෙනවා බාධා කරගන්න. ඒ බාධා කරන අරමුණට හිත යෙදුවනම් යෙදුවට කරදර ලැබෙන්නේ විතක්කේ එතෙන්ද ගියොත් විතරයි. එයිසා කොයි වෙලාවක හරි අපි භාවනා කරනකොට Tamanට අවශ්‍ය අරමුණේ හිත පවත්වාගෙන ගියොත් ලෝකෙ මොකද වෙන්නේ? හෙන ගහනවද, සුලිසුලන් එනවද අපි දන්නේ මොකද අපේ අරමුණ හිත තියෙන්නේ. ඒ නිසා මේ විතක්ක කිවිචාර කියන දෙක යම් කෙනෙක් තේරුම් අරගත්තොත් ඒ කෙනාට තේරෙනවා අපි බණක් භාවනාවක් නැතුව සතියක් නැතුව මේ විතක්කේ ਵਿਚාර කිනක දන්නේ නැතුව අපි මෙතෙක්කල් කතා කරපු එකේ කොච්චර බොරු කියලාද කියලා හිතෙනවා. කොච්චර කේලම් වලට අහුවෙන්නේ නැද්ද? කොච්චර සම්පප්පලාප කොච්චර පරුස වචන වලට අහු වෙන්නේ නැද්ද? මොකද අපි කතා කරන්නේ එල්ලයක් ඇතුව නෙවෙයි. කච කචේ. සත්‍යක් මරන තරම් අකුසල්. කර්මපත. සම්පප්පලාපාදවල කර්මපත වෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට කියනවා මේක විතක්ක ਵਿਚාර හරියට තේරුම් ගන්නකම් පුළුවන් තරම් කතා නොකර ඉන්න. මොකද කතා කෙරුවොත් කරන්නේම අර්ථයක් වෙනුවෙන් කතා කරන්නේ. අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා අසුචි. කතා කෙරුවොත් කාර්ය කරන තුරු කාගෙත් රැවටෙන්න. මාරුව බර බලා දියට කැළඹින්න. පාරුව පදින තුරු කාගෙත් දියට කැළඹින්න. සූර්ය උදා වෙන තුරු පිණි බෑවිල්ල. කාට හරි පුළුවන් ද බණ්ඩ අත උස්සලා කියන්නේ නැහැ මං කතා කරන්නේ මේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය කියලා නෑ. එහෙම ගන්නෑ. විතක්කේ ආවොත් මිච්ඡා විතක්කමයි. ਵਿਚාරේ ආවොත් මිච්ඡා සංකල්පම තමයි. ඒ නිසා මේ ආනාපානට හිත දාන එක ඉනකන ඉන්න ඉරියව්වට හිත දාන එක වමට දකුණට හිත දාන එක සක්මන් ඉරියව්වට දාන කියලා මේ විතක්කේට කියලා දෙනවා තණ්හා මාන දිටි නැති චිත්තක්ෂණයක ඉඳලා පුරුදු වෙනවා අසුචි වලක හිටපු අසුචි පණුවෙකුට ලක්සබන් කැල්ලක් දීලා කිව්වොත් එහෙම ගිහිල්ලා පිරිසිදු වතුර එක ගිහිල්ලා ලක්සබන් ටිකක් ගාලා නාලා ඉන්න කියලා ඌට සැප නැහැ. මුදු අසුචියේ ඉඳලා තියෙන්නේ. සබන් පෙන්නන්න බෑ ඌට. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක අසුචිය ගත කරපු තණ්හාමාන දිට්ඨිය ගත කරපු එක්කනාට මේ පිරිසුදු අරමුණක විතක්ක ਵਿਚාර පවත්වනවා කිව්වත් ඒක මනුස්සයන්ට වැඩිය දෙයියන්ට තේරෙනවා. බ්‍රහ්මයන්ට ඊට වැඩිය තේරෙනවා. මුළු සංසාරේ පුරාවට වැරදි විතක්කොල ගත කරපු හිතක් එක චිත්තක්ෂණයක දන දන ආනාපානෙ තියෙනවා. චිත්තක්ෂණ දෙකක් ආනාපානෙ තියෙනවා. තුනක් තියෙනවා. අන්නේ විතක්ක විපහාරය යෝගාවචරයට තේරෙන්නත් ඒකේ කියනවා මේ කට කහනවට කියපු කතාවක්ද මන් දන්නේ. Taman සෝවාන් උනත් තේරෙන්නේ නැහැ කියලා. සකදාගාමි උනත් තේරෙන අනාගාමි මට්ටමට ගියාට පස්සෙලු Tamanට තේරෙන්නේ මේ අරමුණු රාශියක් තියෙනකොට මේ ඒක අරමුණක් තේරීම හරහා අපි මොන ගමනක්ද යන්නේ කියලා. මෙනෙහි කිරීම හරහා හිත නිවැරදි නික්ලේශී නිර්මල තැනකට දාන්න පුළුවන්කම ඇත්තටම කියනවා නිවන් දකින්නට වැඩි අමාරු වැඩක් කියලා කියතයි. කාට හරි ඒක කරන්න පුළුවන් නම් නිවන් දැක්කට එහා අනන්ත කෙලෙසින අරමුණු තියේදී නික්ලේශී අරමුණට හිත දාගෙන ඉන්නවා. එතකොට ලැබෙන ලාභේ තමයි හිත නොසන්ඩාලකමට කඩප්පුලිකමට වැරදි අරමුණට ගියත් ඒක තැනකදී සී වෙන්න පටන් ගන්නවා මම ඉන්නේ නුහුරු තැනක කියලා. මම ඉන්නේ අගෝචර භූමියේ. මම ඉන්නේ ගෝචරජ්‍යත්තේ නෙමෙයි කියලා වැටහෙනකොටම පශ්චාත්තාප නොවෙන එක තමයි එතන තියෙන ගොඩ එන ක්‍රමය. පශ්චාත්තාප වීම තමයි පෘථජ්ජනයාගේ පළවෙනිම මානවයිති වාසිකම. කොහේ හරි මොනවා වුණත් ඉසලත බැඳ ගන්නව නිකටල්ලේ තියාන චච්චුරු ගගා ඉන්න. කිසිම අදාළ නැති දෙයකට. වෙනුවට කරන්න තියෙන්නේ නික්ලේශී අරමුණක් හොයාගන්න. ඒ අරමුණේම හිත පාත්තන්න. පවත්වනට පවත්වන තමයි තේනවා මේ නික්ලේශී අරමුණක තණ්හාමාන දිටි නැති අරමුණක හිත පවත්වනකොට ඒක ඇබ්බැහියට යන්න ඒක පුරුද්දට යන්න ඒක ගතියක් වෙනවා. එතකොට තමයි යාර තේරෙන්නේ ඒකේ පුරුද්දේ අම්මට්ටමට එනකොට සංසාර පුරුද්දට හෝ වැරදි අරමුණට ගියොත් නුහුරු තැනකට ගියා වගේ වැටෙනවා. එහෙම නැත්තම් gederin පිට කරකොල ඇතේ වගේ වැටෙනවා. අන්නේ වැටෙනකොට කලබල නොවි සිටීම එතන නూరుණු පුරුත්තනකට ගිය බව දන්නවා. දැනල් තියෙන ඇත්තටම තියෙනම කලබල නොවි සිටීම කරන කෙනාට විතරයි නිවන හම්බෙන්නේ. නිසා භාවනා කරනකොට යනව තැනකට තමයි මේ මට්ටම් පෙන්නට පස්සේ මොනම දෙයක්වත් නැහැ. Taman දන්නේ මේ ඉඳගෙන ඉන්නවා දන්නෙත් නැහැ හිටගෙන ඉන්නවා දන්නෙත් නැහැ මතකත් නැහැ සම්පූර්ණ පාළු තැනකට ගිහිල්ලා අතාරන. නැත්නම් සම්පූර්ණ ශූන්‍ය තැනකට ගිහිල්ලා අතාරන. සම්පූර්ණ අඳුර තැනකට ගිහිල්ලා අතාරන. අන්න එතෙන්දි කලබල නොවී හිටියානම් එතෙන් නිවනට සාදරයි. හද්දෙයනේ මේ මොකද උනේ දැන් මම මේ දන්නෙත් නැහැ මොකක්වත් නැහැ කියලා හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරිනවා. එහෙම නැත්නම් ඉතිපිසෝ ගාතාව කියන එක්කෝගෙම වෙන්නේ මොකද්ද? අර හදාගත්ත පිරිසුදු හිතට විතක්යක් දාලා විතක්ක නොකර දිනු කර යුතු හිතට විතක්කයක් දාලා ප්‍රශ්න ඇති කරගන්න. ඒ නිසා සාරිපුත්‍ර සාංශය ඔය දසුත්තර සූත්‍රයේ මිතිකනිපාතේ සඳහන් කරනවා යෝගාවචරය පටන් ගන්නකොට විතක්ක ਵਿਚාර පිළිබඳව අභ්‍යාසය ඉස්සල්ලාම සවිතක්කං සවිචාරං සවිතක්ක සවිචාර සමාධි කියලා එකක් අවබෝධ කරනවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරන අරමුණ දැන ගැනීමෙන් සමාධියක් ඇති කරනවා ඊට පස්සේ ටිකක් කල් පුරුදු වුණාට පස්සේ අවිතක්ක ਵਿਚාරමත්ත සමාධියකට නම් මෙනෙහි කිරීමකින් තොරව අරමුණු දැනගන්න පුළුවන් තත්යකට එනවා. ඒකෙන් තමයි ගොඩක් වෙලාට පිට ගියාට පස්සේ පිට ගිය බව දැනෙන්නේ මෙනෙහි කරලා නෙවෙයි. අවිතක්ක ਵਿਚාරමත්තමක් තියෙනවා. මම ඉන්නේ මයි තාත්තගේ ඉඩමේ නෙවෙයි. ගෝච රාජ්‍යත්වයේ නෙවෙයි. මං ඉන්නේ නුහුරු තැනක කියලා මෙනෙහි කිරීමකින් තොරව දැනෙන මට්ටමක් වෙනවා. අවිතක්ක ਵਿਚාරමත්ත සමාධිය. ඊට පස්සේ අවිතක්ක අවිචාර සමාධියක් වෙනවා. කොහේ ඉන්නවද? මොකද කරන්නේ මේ මම ගෑනුද පිටිමිද මොකක්වත්ම නැතනකට යන විතක්ක ਵਿਚාර මොකක්වත් නැහැ කියන්නේ නොදන්න දැනට ඉතින් මේ පෞල් කාර්යෝ අමුදරුව රකින්න මිනිස්සයෝ එහෙම තැනක් දකින්නේ අපාය වාගේ තමන් නන්නාදුන තැනකට ගිය ගමන් ආයෙ ඉක්මනට රබර් පැටියක් අදලා තෑරියා වගේ විචාට සීපත් කරනවා කවුරු හරි සී වෙනවා මෙනෙහි කරන්න පටන් ගන්නවා ආනපාන සීකරන. එතකොට ආය අර විතක්ක ਵਿਚාර පැමිණීමේ අර සියුම් සමාධි කැඩෙනවා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන දෙක එහෙම නැත්නම් මේ වචී සංස්කාර ප්‍රයෝජන ගත යුතු වෙලාවක් තියෙනවා. ඒක හැලෙන වෙලාවක් තියෙනවා. අන්නේ ප්‍රයෝජන ගත යුතු වෙලාවේ ගන්න එකට අපි මෙනෙහි කරනවා කියනවා. මොත් මෙනෙහි නොකර අපි කිව්ව සක්මනේ යනවා මෙනෙහි නොකර අනායාතයෙන්ම සක්මන වෙනවා. හැබැයි මෙනෙහි නොකර සක්මන් කරන බව දැන් ඒක කරන අවිතක්ක ਵਿਚාරමත්ත සමාධි. සමහර වෙලාවට එනවා Taman ඉඳගෙන ඉනවා දන්නෙත් නැහැ හිටගෙන ඉනවා දන්නෙත් නැහැ හිත තියෙන පුදුමාකාර මධ්‍යස්ථගත වෙච්ච තැනක සතියක විතක්ක ਵਿਚාර දෙකම නැහැ. විමසුන් නොනක් නැහැ. හැබැයි මැරෙලා නැති බව දන්න. නිින්ද කියලා නැති බව දන්න. ක්ලාන්ත වෙලා නැති බව දන්න. ඉතින් ඒකට පුදුමාකාර බයක් තියෙන මේ පරිණාමය අපිට උපදවලා මේ නොදන්න තැනකට ගිය ගම ඇඟ හීන් දාඩි දාන. හිරිකි මේ ඇඟ කිලිපොළනවා. ඒ තරමට නිවනට බයයි. ඒ තරමටම නිවනට බයයි. ඉතින් ඒක නිසා මේ දිබ්බසෝත පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ අද මාත්‍රිකාවේ. මම මේකෙන් අල්ලගත්තේ මේ විතක්ක ਵਿਚාර තියෙන දෙකේ මේ සද්ද එහෙම නැත්නම් වචී සංඛාර කියන එක අරගෙනයි ඒ වචී සංඛාර පිළිබඳව මේ කියන විතක්ක ਵਿਚාර විතක්ක ਵਿਚාර සහිත පළවෙනි සමාධිය විතක්ක නැති ਵਿਚාර පමණක් සහිත දෙවෙනි සමාධිය විතක්ක ਵਿਚාර දෙකම නැති තුන්වෙනි සමාධිය කියන එක හරියට තේරුම් ගත්තා නම් ඒ මනුස්සයා කාට හරි කතා කරනකොට උදුවට දන්නවා මේ මොකද්ද මම මේ කතා කරන්න හදන්නේ මම මේ කාටද කතා කරන්න හදන්නේ ඉතින් මේ මනුස්සයා අහන මට්ටමක නෙවෙයි නම් ඉන්නේ කලේ මුණින් නමලා නම් කතා කරලා වැඩක් නැහැ. මොකටේ කතා කරලා ති වැඩේ? ඒ නිසා සරුවචනස ළඟට ගිහිල්ලා කාට හරි බුදුහාමුදුරන් කිව්වොත් එimhe අවසරයි ස්වාමීන් වහන්සේ ඊට දවසේ අපි ඒ ගෙදෙට්ට දානට වඩින්න කියලා සරුවචනසේ කරබන හිටියානම් ආර්දනාව බාරගත්තා. ඇඟට ගහ එනවදෝයි ඊට දවසේ කියලා ඇහුවොත් එimhe මොකද වෙන්නේ? එනවන එනවා කියනකො නැත්තම් නැහැ කියනෝනේ කියලා. බුදුහාමරගේ භාෂාව ඒක නෙමෙයි. ඒක ආර්ය වේවහාරය. යම් හේකින් ආර්ධනාව බාරගත්තන නිස්සද්ද වෙනවා. එන්න බැරි නම් පමණක් කිටි භාෂාවෙන් කියන මං කලින් ආර්ධනාවක් තියෙනවා මට එන්න විදියක් නැහැ. ඊට පස්සේ ආයෙ සලකා බලන්න දෙයක් නැහැ දැන් එතන. ඉවරයි. ආයෙ හෙට්ටු කරන්න දෙයක් නැහැ. දැන් සංඝයාගේ සමාධිය සංඝ අපි විනය කර්මයකට රැස් වුණොත් ඉස්ලාම ඥාතියක් තියෙනවා. මොකද්ද ඥාතිය? මොෂන් එකක් දානවා. අපි මම මේ වැඩේ කරගෙන යනවා විරුද්ධ කාර්යයක හිටියොත් විතරක් අත උසන්න විරුද්ධ අත උසේ නැත්නම් මේකට එකකයි ඒ නිසා මම ඉදිරියට යනවා කියලා වාක්‍යයක් කියනවා. කියලා කියන ඔක්කොමලා නිස්සද්දයි ඒ නිසා මම දන්නවා කවුරුත් විරුද්ධ නැහැ මම දෙවෙනි එකට යනවා. හරි මේකෙත් ඔක්කොමලා නිස්සද්දයි කවුරුත් කතා කරන්නේ නැහැ සමන් තුන්වෙනි එකට. මුළු විනය කර්ම විවරයි. කවුරු කතා කරුවේ නැත්නම් ඒ ගැන කවුරුත් විරුද්ධ නැහැ. විරුද්ධ නම් විතර කතා කරනවා. දැන් gedara kadara බලන්නේ විරුද්ධ වුණත් කතා කරනව නැති වුණත් කතා කරනව මොනවද කතා කරන්න කියලා සීමාවක් නැහැ. ඉතින් ඒකට ධර්මයක් අධර්මයක් අතර වෙනසක් නැහැ අපි මේ කතා කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ ඉතින් ඒ කතාවල් තමයි සම්පප්පලාප කියන්නේ. ඒවා පරිසවචන වෙනවා, කේලම් වෙනවා, හිස්සචන වෙනවා, බොරු වෙනවා. මේ බොරු කියන අදහසින් නෙමෙයි කියන්නේ. ඒක හොඳටම දාන්න. වෙන්නේ බොරුවක්. ඒ මොකද මේ විතක්ක ਵਿਚාර වැඩ කරන හැටි එහෙම නැත්නම් මේ භාවනාවකද මේ වචනයක් බින්දින්න ඉස්සලා හිත වැඩ කරන හැටි හැඟීමක් නැත්නම් ඉතින් මේ මිනිස්යාගෙන් ඒක පිළිබඳව දැනගෙන කමටහන් වார்த்தාවක් දීපන් කියන එක බලාපොරොත්තු වෙන්න තරම් ගැඹුරක් බව පඬිස්සංශ කියන එකට පඬිතරකමක් මට වැටහෙනවා. ඒකල කියන එක දන්නේ නැත්නම් ඒක තනිකර ගුරුවරගේ වැරද්ද. පුදු මේ නන්නා දුන්න පොඩි ළමයි එක්ක මේ ගමනක් යන්නේ අපි. නොදරුවොත් එක්ක. ඒ දරුවට කියලා දෙන්න කතා කරනකොට පසුබිමට සාපේක්ෂව කතා කරන්න. ධම්මනිසං සංසේ ඉන්නකම් නිස්සරණනේ නිටතරම කතා කරන එකක් තමයි ඒ ශාන්තිය අපිත් එක්ක කතා කරන්නත් එන්නේ මොකද අපි වතු විමට සාපේක්ෂව කතා කරන්නේ නැහැ කියලා. ඇවිල්ලා නීතියක් දාන්න. මම මේ හවල්ලේ කතා කරන සෝංශ කතා කරන පසුවින්ට සාපේක්ෂව. මන්ට අනිත්‍යව කතා කරලා වැඩක් නැහැ. කියලා හරියට කාරණාවට කතා කරනවා. ඉතින් ඒ ශාන්සෝ ජර්මන් තරඳුත ඉඳද්දි මේක හදන කාලේ වැදගත් හාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වලු මේ ගිහියා මෙයා. මහත්වෝ මට ආරංචි මහත්තයා මුළු බූදලෙන් වේදම් කරලා මෙන්න මේ වැඩක් කරන්න හදනවා ඒ උනට මහත්තු මේ කාලේ කරන්න බෑනේ මේ නැති බුද්ධ නැති 2500 මේ කාලේ බණ භාවනා කරන්න බෑ මේ සැරේ ධ්‍යාන ලබන්නත් බෑ මේ කාලේ මේ පාරමිතා පිළිච්ච කට්ටිය නෑ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කට්ටිය නෑ දැන් ඉන්නේ විශ්වපිහට්ටෝ කියලා ඊළඟ චේරු අනේ වටිනවා ස්වාමීන් වහන්සේ කියපේක නැත්තම් මම මේ ඔක්කොම වීදම් කරන්න හිතාන හිටියේ අනේ ස්වාමීන් වහන්සේ මේ මම කොහොමද දැනගන්නේ කවුරු හරි පාරමිතා තියනවද නැද්ද ඒක දැනගන්න බෑ මහත්තයා කිව්වා දැන් කාට හරි තියෙනවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි කොහොමද දැනගන්න දැනගන්න බෑ. මං අහනවා ඔබ වහන්සේට පාරමිතා තියෙනවද? දන්නේ නෑනේ මහත්තයෝ. ඔබ වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි දන්නේ නෑනේ. මං කියන්නම් එනන් සාන්ත වැඩක්. වහන්සේ බහින්න මං උතන වාඩි වෙන කරුණාකල මට වඳින්න. මේ වගේ වැඩක් කරන්න හදන මට නොදන්න දන්න කාරණා වලින් මාව පස්සර දාන ඔබ වහන්සේත් හාමුදුරු කෙනෙක්ද? තියනවද නැද්ද කියලා බලන්න මේකට බහින්න එපාය. හාමුදුරනේ කට උත්තර නැහැ. කියනවා අද එන හරියක් මේ අනුකම්පාවෙන් උපදෙස් දෙන්න යන ඔක්කොම පිස්සෝ. එක එක්කත් වතුරට බහලා පීනපු අය එනේ මේගොල්ලෝ ගොඩ ඉඳලා වතුර බහපු අයට තැපැල් මාර්ගික ක්‍රමයට පීනන්න උගන්වන කට්ටිය අද නිසා බණක් භාවනාවක් කරන එක එකක්. නමුත් මේ කරන දෙමලේ මොකද්ද කියලා කාට හරි sannivedanaya කරනකොට මේ විතක්ක ਵਿਚාර තේරුම් ගන්නවා කියලා බැලුවොත් ගාන්ධිතුමා කියනවා එතුමා පුංචි කාලේ එයා ඉඳලා තියෙන විශාල වැදගත් පවුලකට ලෝකේ ඉන්න ඔක්කොම රාජ්‍ය නායකයෝගේ දෙට එනවා. මේ පුංචි එක්කන අහගෙන ඉන්නවලු තිරේ පිටිපස්සේ ඉඳගෙන මුන්දල මොනවද කතා කරන්නේ කියලා කිසිම චාරයක් නැතුළු කතාව. මේ රාජ්‍ය නායකයෝ. එහෙම නැත්නම් ලොක්කෝ. ඉතින් මෙයාට දෙනවලු බුදුම්මේ දැන් මේ අපේ තාත්තලත් එක්ක මේ කතා කරන ලොක්කෝ නම් රට ගෙනියන්නේ මොනවද මේ මිසු කතා කරන්නේ කියලා. ඒ නිසා යා අවුරුදු 18ද 19 මැද යනකම් මොන්නම සභාවකවත් කතා කරන්න ගියේ නැතුළු මොකද තේරෙනවලු මේ මිනිස්සු ප්‍රාද කාලේනාස්ය කරන ඉතාලම ලස්සනට වේදිකා තරස්සගෙන ස්පීකර් දාගෙන සවුන්ඩ් සිස්ටම් දාගෙන කතා කරාට කිසිම චාරයක් නැහැ කියලා. ඊට පස්සේ යා නීතිඥයෙක් වෙන්න හිතාගත්තට පස්සේ හිතවලු මම කතා කරන්නේ කාරණාට විතරයි. මට මේ හුරතලයක් ඕනේ නැහැ මට නෑ කමක් ඕනේ මට ඕනෑ කමක් ඕනේ මම කාරණාට විතර කතා කරන්න මොකද උනේ අන්තිමට ලෝකෙම ප්‍රධානම ආගමික සහ දේශපාලනික නායකයෙක් වඩටපත් වුණා. ඒ මොකද විතක්ක විපහාරය දාන්න. කතා කරන වචන මිනිස්යාට විතරමයි ලෝකේ කතා කරන්න පුළුවන්. ඒ නිසා මිනිස්සයා පුදුමාකාර අවුලක ජීවත් වෙන්නේ. දැන් කුරුල්ලන්ගේ සද්දන්ගේ ඔය මේ රිලවුන්ගේ අනම්මන කවදාකවත් දික්ක සදන නඩුවක් තිබිලා තියෙනවද කියලා අහන්න බෑ නෝ රිලවුන්ගේ. කසාදයක් නැහැ නේ. දික්ක සද නැහැ. උණ්ඩ කවදාකවත් ලෝන් එකක් ගහලා කාර් එකක් කරන් තියනවද කියලා බලන්න රිලෙව් එකේ. උණ්ඩ සල්ලි නැහැ. මේ මිනිස්සයාට මේක තියාගෙන අද අනාගත තියෙන ප්‍රදේශය බලනකොට මේ විතක්ක ਵਿਚාර දෙකේ සංවිධානයක් නැතිකම තියෙනවා. ඊසා මුද්‍රාරුවචනන්සේ බුළු ශාසනයෙන් පැවැත්වේ දේශනා පාටිහාරී හරියට කාන්නාව කතා කරලා කියන මේ ඔක්කොම ගැන කතා කරන්න යන්න එපා. මේ හිත ගියේ මොකේද? හිත යෙදුවේ මොකටද? ඒ ගැන විතරක්. ඒක හරියට ඇතෙක් පිටුරු කොටක තියෙන ඉදිකට්ටක් ගන්න හදනකොට ඒක විතරක් කතා කරන්න බලන්න. වැඩි දුර යන්න ඕන කමන්නේ. එතකොට මේ කතා කරන අනිත්‍යව අමතක කරන එක අසාධාරණද? අනම්මනම් මේ කතා කරන්න ගත්තොත් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා දිබ්බ සෝත ඥානය එහෙම නැත්නම් මේ දිව්‍ය මනුස්ස මනුස්ස සද්ද ඉක්මවලා ගිය දෙවියන්ගේ ශබ්ද පව අහන්න පුළුවන් මේ අතික්කන්ත මානුෂකේන දිව්‍ය මනුෂ්‍ය ශබ්ද අහනවයි කියලා කියන්නේ Tamange හිත කතා කරන්න ඉස්සලා පෙළ ගැහෙන හැටි බලන එක. ඒ තමයි විපස්සනා පැත්තෙන් බලන්නේ. එතකොට යන්නේ අනිත් එක්කන කතා කරන්න හදනකොට කී හැකි මෙයා කේල් ගහ ගන්න දෙයන්න හදන පොල් ගහ ගන්න දෙයන්න හදන. ඉතින් එතකොට හොඳම වෙලෙ තමයි කතාව නැතර කරලා නිකන් ඉන්නේ. මොකද මේවා කියලා දෙන්න බෑනේ අපි දැන් මේ වගේ වෙලාවෙ අහගෙන ඉනවා ඒ කවුද අහගෙන ඉන්නේ. මේ වෙලාවේ නම් හරියට කාරණාව කේල් ගෙඩිය පොත්තලෙල්ල ඇරිය වගේ කියලා දෙන්න පුළුවන්. මොකද අපි පැයක් ඒකටම සැදී පැහැදී ගත කරනවානේ. නමුත් කවුරු හරි කතා කරනවා බස් එකදී හම්බෙලා ඌව කියන්න ගත්තොත් එම් මොකද වෙන්නේ? තන බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේකට හොඳම අවස්ථාව තමයි කමඨාන් සුද්ධ කරන වෙලාව. නැත්නම් ධර්ම සාකච්ඡා කියලා මේකට කියන්නේ. අන්නේ සාකච්ඡාවේදී දැනගන්න sannivedanayak වෙනවද කියලා තමන් කියන දේ තේරෙනවා ධර්මනුසයාට. ඊට පස්සේ මේ මනුස්සයා කියන දේ Tamanට තේරෙනවද කියලා බැලුවොත් ඒ දේ නැත්තම් අපිට මොන සෙල්ෆෝන් තිබුණත් මොන සුපර් කන්ඩක්ටිවිටි තිබුණත් සම්නිවිදිරෙන්ට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒකට 150ක් යෝගාචර වාක්‍යයන්. පණ්ඩිසංශරන් කියලා කියන්නේ 100%ක්ම ගුරුරයා තේ වැඩේ තියෙන්නේ කියලා. නමුත් යෝගාවචරයාගේ සහයෝගය ඉල්ලන්නේ නැතුව කරන්න බෑ. එනිසා අපි 60 වෙනි රිට්‍රීට් එකෙන් පස්සේ දැන් රිට්‍රීට් 80ක් කරලා තියෙනවා. එදා ඉඳලා අපි හැමදාම දෘෂ්ටිට ගිහුණාට පස්සේ මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව ඒ වார்த்தාව අලුත් කරනවා. අලුත් කරපුවාට පස්සේ දැන් දැන් අද කරපු කමඨාන් වார்த்தා දිහා බලනකොට පටන් ගන්නකොට ප්‍රශ්න 12යි 12ම කමඨාන් සම්බන්ධ. විෂිකරණ දේවල් නැහැ. ඉස්සර ඔහම නෙවෙයි. පුදුමාකාර තොගලියනවා කිසිම අදාළ දේවල් චීන් කාලේ නාස්ති වෙනවා වෙහෙස වෙනවා. දැන් කොච්චර දුරට මේක සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්. එක දවසේ භාවනාවට ගිහිල්ලා <clears throat> කියලා දුන්නොත් කමඨාන් සුද්ධ කිරීමිතාම වැදගත් මෙන්න මෙහෙම කරන්න කියලා එක දවසේ භාවනා ඇතුළත පවා ඒ අනවශ්‍ය ප්‍රශ්න ඉන්නේ නැතුව හදාගන්න පුළුවන් තරමට භාවනා සංවිධායකවරු සමහර තැන්වල දක්ෂයි. කතා කරලා කියන මේ ප්‍රශ්න අහන්න එපා මේක වැදක් නැහැ. මෙන්න මේක මේ මේ දුර්ලභම නිසා මේක දාන්නේ නැහැ. අද මේ නඩුව ගන්න උසාවියට. ආන්නේ තරමට යන්න බුලා. එහෙම නැතුව මේ අලකොල මීනකොල දන්නේ නැතුව මේ කතාව යන්න අමාරුයි. විපස්සනායක සුද්ධ කළා දෙනවා. එතකොට ලැබෙන අතිරේක ලාභය තමයි ওই දිබ්බසෝත ඥානෙ. විපස්සනා පැත්තෙන් මම මේ විස්තර කරන්නේ සමත පැත්තේ මට එහෙම අත්දැකීමක් ඇත්තේ නැහැ. සමතේ කියලා කියන්නේ අනික් කෙනා හිතන දේ හැරෙනකොට කියන්න පුළුවන් මේකට යන්නේ නේ. ඒක කවදාකවත් මේ පුද්ගලයා පහත් කරන සලකන්න ගන්න එපා. ඒක අත්තොත් වනසෙනවා. කවදාකවත් මට මේක තේරෙනවා එයාට තේරෙන්නේ නැහැ කියලා ගන්න යන්න එපා. මේ මනසක් තැම්පත් වෙනකොට සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනී ආනංගනේ විගතූපක්ඛිලේසි මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් කියලා තියෙන ටෙලිපැතික් සිස්ටම් එකට මේ ඉන්න හදන දේ තේරෙනවා. ඒක කිසිම විඥාවක් නැහැ. ඒක කිසිම ගුඪ තත්වයක් නැහැ. මේ මනුස්සයා මේ එන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තීරණෝ. ඒක මේ දිබ්බචක්කෝ දිබ්බසෝත කතාවක් නෙමෙයි. ඉස්සල්ලාම බලන තමන්ගේ හිත වැඩ කරන හැටි. නැත්තම් අරමුණකට හිත මෙනෙහි කරනකොට අරමුණට හිත යොදවනකොට කොච්චරක් දුරට තමන්ගේ අරමුණට හිත ගියාද? ඒක තව කාට හරි කියනකොට මෙන්න මේකයි අරමුණ මෙහෙමයි මෙනෙහි කරේ ගියාට පස්සේ මම දන්නේ මෙන්න මේ ටික ලැබුණා. ඔය කාරණා තුන විතරයි මේක තේරුම් ගැනීම සඳහා අත්‍යවශ්‍ය. ඉතින් උඟ දෙනෙක් හිතනවා ඒක ගැඹුරුයි කියලා. මාත් කියනවා සයිඩෝ ස්වාමීන් කියනවා. නැත් ඒ පිරිසිදු කිරීම කරන්නේ නැතුව අපි තොග බිස්නස් කරන්න ගියාට මේ තිල්ලර වෙනදාම දන්නේ නැතුව කරගෙන යන්න අමාරුයි. නිසා හොඳට මතක තියාගන්න දිබ්බසෝත ඥානෙ නොලැබුණත් මේ දවස් 10 යනකොට තමයි භාවනා කරනකොට වැටහුණ දේ තව කෙනෙකුට කියමන භාවනාවේ අත්‍යවශ්‍යයි. ඒක නැතුව මේ බිල්ෙක් වාගේ ගොළුෙක් වාගේ ඉඳගෙන භාවනා කරුවට මුගක් අමාරුයි සුද්ධ කරලා දෙන්නත් තමයි සුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතය අත්‍යවශ්‍යයි. සාකච්ඡා අනුග්‍රහිතේට මේ පිටක්ක ਵਿਚාර දෙක නැත්නම් මේ වචී සංඛාර දෙක හරිය වැදගත්. ඒ නිසා කාට හරි භාවනා උගන්වන්න යනවනම් ඒ කෙනාට අපිට පුළුවන් වෙන්න ඕනේ කියලා දෙන්න සවිතක්ක සවිචාර සමාධිය කියන්නේ මොකද්ද කියලා. එහෙම එකක් තියෙනවායි කිය. එතන කරගෙන කරගෙන යනකොට අවිතක්ක ਵਿਚාරමත්ත සමාධියකට වැටේ කලබල වෙන්න එපා. ඒ භාවනාවේ දියුණුවා. තව ඉස්සරහට යනකොට අවිතක්ක අවිචාර සමාධියකටත් වැටෙන්න ඉඩ තියෙනවා. මේක පැයෙන් වෙන්න පුළුවන්. ඒ නැත්නම් බුද්ධ කල්ප දෙක තුනකින් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා වැඩ වටහා ගැනීම හරි වැදගත්. විපස්සනා වෙදී මේක වැදගත් වෙන්නේ තමන්ගේ ශාසනය, අභ්‍යන්තර ශාසනය සකස් කරගන්න. සම්මත භාවනාදී මේක වැදගත් වෙන්නේ බාහිර සාසනයට උදව් කරන්න. ඔය දිබ්බසෝත ඥානයේ තියෙන විස්තර කරන කිසිම තැනක තමන්ගේ නිවනට දිබ්බසෝත ඥානෙ හේතු වෙච්ච තැන් පොත්වල නැහැ. ඒක තියෙන්නේ තව කාට හරි ධර්මයට උදව් කරන්න පුළුවන් ගතිය. හැබැයි විපස්සනා පැත්තෙන් මේ කරන විග්‍රහය නම් නිවනට අත්‍යවශ්‍යයි. ඒ නිසා මේක අජත්ත සාතේ බහිද්දා සාධන කියන දෙකට දාලත් වෙන් කරලා දැනගන්න පුළුවන්. ඒ නිසා කරන කතාව පසුබිමට සාපේක්ෂව එල්ලයක් ඇතුව එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන්න ඕනේ. ඒක යෝගාවචර ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. අනවශ්‍ය කිසි දෙයකට සම්බන්ධ වෙන්නත් එපා. අනවශ්‍ය කතා පටන් ගන්නත් එපා. ඒක නූපන්න කුසල නොයිපදීමේ හේතුවක් නිසා කතා කරන දේ මෙන්න මේ එල්ලයයි මේක තියෙන්නේ කියලා මේකේ තණ්හාව මොකද්ද මාන්නේ මොකද්ද දිච්චිය මොකද්ද කියලා තමන්ම ලියලා භාවනා කර්මස්ථාන වාර්තාව ලියලා කියවලා බලන්න. මේකේ යට තියෙන්නේ ආසාවල් වැඩි කරගන්න එකක්ද? එහෙම නැත්නම් මාන්නයක් පෙන්වන එකක්ද? දිට්ඨියක්ද කියලා. ඒක එච්චරම අමාරු නෑ අල්ලගන්න එක ඕලාරිකයි සංකතයි පටිච්චසමුප්පන්නයි. එතකොට කාලයක් එනවා. කමඨාන් සුද්ධ කරන්න ඕනේ නෑ. වාතාව ලියනකොටම තමයි තේරෙනවා. මෙන්න මෙතනයි කරන්න ඕනේ කියලා. ඒ නිසා එදාට කර්මස්ථානාචාරවරෙක් නැතුව තමන්ටම තමන්ගේ කර්මතාන් සුද්ධ කරගන්න පුළුවන් තැනට ගැඹුරු බව මම පිළිගන්නවා. කිසි නමුත් ඒ දක්ෂකමට ඒ උපනිෂේ සම්පත්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිල් දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා